අයං උච්චති භික්ඛවේ කාමානං විපාකෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිබ්බේධික පරියාය සූත්‍රය මේක නිබ්බේධ සූත්‍රය කියලා සඳහන් වෙනවා අංගුත්තර නිකාය චක්ක නිපාතේ සඳහන් වෙච්ච සංග්‍රහ වෙච්ච වටිනා සූත්‍රයක් ඒ සූත්‍රය අපි මේ වැඩමුළුවේදී ධර්ම දේශනාව සඳහා මූලික මාතෘකාව වශයෙන් තබා ගත්තේ. ඒකදී සර්වචන් වහන්සේ නිබ්බේධික පරියාය එහෙම නැත්නම් නිර්වේදයේ පිනිස පෙත උපාය මාර්ගය විස්තර කරනවා. මේ විස්තර කරනවා මාතෘකා හයක් යටතේ ඒ නිසා වෙන්න ඇති මේ සූත්‍රය චක්කනිපාතේට හයේ කොටස් කියන කාරණාවට වැටෙන්නේ නැත්තේ ඊට තමතරව එක එක මාතෘකාවක් යටතේ හය ආකාරයකට සූත්‍රේ පුරාම පැතිරිච්ච ඒ සැකිල්ලක් අනුවයි සරුවචනාංශේ මේක පරියාය විස්තර කරන්න විස්තරයේ ගෙනහැර දක්වන්නේ. පළවෙනියෙන්ම අරගෙන තියෙන මාතෘකාව තමයි කාමය, මේ ආසාව කියන, ලෝභය කියන, තණ්හාව කියන මසුරුකම් විදිහට පෙනී හිටින කාමය කොහොමද අපිට නිවන් පෙතක් නිවන් මඟක් කරගන්නේ නැත්නම් කාමයේ පිළිබඳ නිර්වේදය කාමයේ පිළිබඳ පූර්ණ අවබෝධය කොහොමද නිවනට මාර්ගය වෙන්නේ කියලා විස්තර කරනවා. ඒ විස්තර කරගෙන එනකොට පස්වෙනි ක්‍රමයට ඒ කාමී විපාක යම් ආකාරයක ඒන් ලැබෙන ආදීනව දැනගෙන සිටීම යෝගාවචරයේකට එතන අපිට කියන බෞද්ධයෙකුට මේ සංසාර දුක් කිවං කරවීමට ගොඩක් උදව් වෙනවා. වෙන විදිහකට කියනවා නම් කාමයාගේ විපාක නොදැන සිටීම සම්මෝහයක් අවිද්‍යාවක්. ඒ අවිද්‍යාව නැති කිරීමල තියෙන්නේ කාමයෙන්ගේ විපාක දැනගන්නා කම්මසකතා ඥාන සමාධිත්‍ය ඇති කර ගැනීමයි. එතකොට මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තියෙනවනම් කම්ම සම්මෝහය කියන කර්මයේ පිටිබඳව ආස්වාද ආදීනව නිස්සරණ නොදන්නා ගතිය නැති කරන්න පුළුවන්. ඉතින් මේ කම්මසගතා ඥාන සම්මා දිට්ඨිය ගැන අපි වෙත ඉස්සලා දවසක ඒ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකදී තල වශයෙන් සතහන් කළා සඳහන් කළා. ඉතින් ඒක සම්බන්ධව සුවිශේෂතා කීපයක් ආරම්භයේදීම කවුරුත් හිතර ගන්නේ කොහොඳයි බෞසුත භාවයේ සඳහා මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය බුදු කෙනෙක් ලෝකයට හෙළි කරන ධර්මයක් නෙවෙයි අබුද්ධෝත්පාද කාලවල පවා ලෝකයේ ඊතාසුළු පිරිසක් මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය බාර අරගෙන යන ජීවිතය සකස් කර ගන්නවා. ඒ නිසයි අබුද්ධෝත්පාද කාලවලදී බෝසතාණන් වහන්සේලාට ධර්මයක පිළිසරණක් ලැබෙන්නේ. ඒ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන මේ කම්ම සොකීය කරගෙන ඇත්තා වූ මේ ගතිය පිළිබඳව විශාල ජනතාවකට තියෙන මෝහයක් නොදැනීමක් එම දැන ගැනීම වගවීමක් වෙන නිසා වගකීමකින් තොර කාමයේ හැසිරෙන ගතිය, ලෝභයේ හැසිරෙන ගතිය කම්ම සමෝහය නිසායි සිද්ධ වෙන්නේ. එහෙම නැතු නිකම්ම නිකන් මිසුගේ හිතුවක්කාරකමක් නෙවෙයි. යම් කිසි දවසක කම්ම සමෝහය දුරුවන් කරලා කම්මසගත ඥාන සම්මාදිට්ඨිය ආලෝකයේ වැඩිචි දවසට ඒකේ නා වග වෙනවා සදාචාරාත්මකව වග වෙනවා ඒ මනුස්සයාට එතකොට තමන් කරන කියන දේ පිළිබඳව බයලජ්ජාව කියන එක සදාචාරාත්මකව පායපට ඇති බය පායවට ඇති ලැජ්ජාව ඇති වෙනවා. ඒ නිසා මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය තමයි කෙනෙක් ආගමානුකූලද නැද්ද ආධ්‍යාත්මිකද නැද්ද කියලා තීන්දුව කරන්නේ. ඉතින් මේ තීන්දුව කරන ගතිය බුදු කෙනෙක් දේශනා කරන උත්කෘෂ්ඨ ඥානයක් නෙවෙයි. ඒක අබුද්ධෝත්පාද කාලවල පවා ලෝකේ පවතින දෙයක්. ඉතින් අබුද්ධෝත්පාද කාලවල මේ මහබෝසතාන් වහන්සේ ඇතුළු ඊටාම සුළු පිරිසක් මේ ධර්මයේ තේරුම් අරගෙන ඒ තම තමන්ගේ චරිත ඒ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය අනුව පවත්නවා. හැබැයි ඉහාට යන්න එයත්න්ට අබුද්ධෝත්පාද කාලවල හැකියාවක් ඇත්තේ නැහැ. සමත සම්මාදිට්ඨි විපස්සනා සම්මාදිට්ඨි මාර්ග සම්මාදිට්ඨි ඵල සම්මාදිට්ඨි වගේ දේවල් වලට එච්චර පහසුකම් <clears throat> අඩුයි. නමුත් කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය අතනෑර අබුද්ධෝත් කාලව පවා මහබෝසතාණන් වහන්සේලා රකින්න. ඒක එක කාරණාවක් කෙනෙක් හිතේ තියාගන්න ඕනේ. දෙක මේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය කියන්නේ කල කල දේ ඵල ඵල දේ කියන දැනුම. තමන් කරන දේ තමයි තමන්ට අපව ලැබෙන්නේ කියන එක. ඒක කවදාහකවත් මුළු ලෝකේ සියලු දෙනාම එක හඬින් පිළිගන්නේත් නැහැ බුදු කෙනෙක් පහළ වුණා. ඉන්දියාවවත් පිළිගන්නේ නැහැ. ඒත් 100ට ගාණක් ඉන්නවා මේක පිළිගන්නේ නැති. එතකොට ලෝකේ ආගම් පැත්තෙන් බලනකොට කම්මසපතා ඥාන සම්මාදිට්ඨිය පිළිගන්නේ Hindu ආගම කියලා දැන් ওই ප්‍රසිද්ධ වෙලා තියෙන එකත් බුද්ධ ආගමත් පමණයි. අනික සියලුම ආගම් සියල්ලම දෙවියන් වහන්සේගේ විනිශ්චයක් අනුව සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ මැවීමක් සහ දෙවියන් වහන්සේගේ විනිශ්චයක් අනුවයි සිද්ධ වෙන්නේ කියලා කර්මේශ කර්මඵලය පිළිගන්නේ නැහැ. මේ Hindu ආගම කර්මේශ කර්මඵලය පිළිගන්න අතරම ලෝක මවුන්කාර බ්‍රහ්ම පදාර්ථයක් ගැන කතා කරනවා. ඒ නිසා ඒක පදනම් දෙකක් සහිත ආගමක්. එක පැත්තකින් කර්මේශ කර්මඵලය පිළිගන්නවා අනිත් පැත්තෙන් <clears throat> බ්‍රහ්මය තමයි සියලු දේ මවන්නේ තීන්දුව කරන්න කියලාත් පිළිගන්නවා. සරුවචන් වහන්සේ මේ බ්‍රහ්ම පදාර්ථය පිළිගත්තේ නෑ ආගමක් ආත්මයක් තියෙන බවක් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය මේ කම්මසකතාවය කර්මේසෝ කියකට ඇති බව 100%ක්ම පිළිගන්නේ නැහැ. තවත් විචල්්‍ය සාධක තියෙනවා. නමුත් ආගමික ධර්මික ජීවිතයක් පටන් ගන්නකොට කාටත් වගේ මුල් වෙන්නේ මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය. ඉතින් මේ කම්ම සම්මසකතා ඥාන සම්මාදිට්ඨිය වසාහෙලන මේ කම්ම සම්මෝහය මිනිස්සෙ තුළ හිතක ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකට. එකක් එහෙම ධර්මයක් <clears throat> ලෝකේ තියෙන බව දන්නේ නැහැ. ඒකට කියනවා අපපටිපත්‍ය අවිද්‍යාව කියලා. දන්නේ නැහැ බුදු කෙනෙක් මෙහිම පහළ වෙනවා. පහළ වෙලා ලෝකේ දේශනා කරන වලින් කොටසක් තමයි මේ කල කල දේ ඵල ඵල දේ කියන එක අහන්න ලැබිලත් නෑ බුදුන් දකින්න හම්බෙලත් නෑ ධර්මයේ අහලත් නෑ සංඝයා දැකලත් නෑ සීලක ඉඳලත් නෑ ඒ නිසා අපපටිපත්තයි පත්‍ති ඒකටපත් වෙලාම නෑ දෙකක් දෙවෙනි එක තමයි මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාව කියලා එකක් තියෙනවා මේක දන්නව දැනගත්තට මොකද කාමයට වාල් වෙලා දැක දැක දැන දැන පව් කරනවා ඒක livelලා ඒ කරන පව් ෂට ඥානයකින් කපටිකමකින් ප්‍රඥාවක් විදිහට තමනුතර වට ගන්නවා අනුමුතර වට ගන්නවා. ඒක අතර කිතුල් ගහට ගිය මනුස්සයා කතාවේ තමයි තියෙන්නේ. අයිතිකාරය නැති වෙලාවේ ඒ ඉස්සර කිතිවිලා තියෙන ගංගා ඉන්නේ තියෙන කිතුල් ගස් ගමේ ඉන්න මිනිස්සු මඳිනවා. ඉතින් මිනිස්සෙක් කිතුලක් වැදගෙන ඉන්නකොට වෙන අල්ලපු ගම මිනිස්සෙක් ඇවිල්ලා මුට්ටිය පිරලා තියෙනවා දැකලා විජහට බිහිලා ගිහිල්ලා බීලා එතකොට තියෙන්නේ නොපැසනුරා තෙලිජ බහින ටිකට මල කපන්න මිනිස්සු ආවා. එනකොට මේස දඩබඩ දඩබඩ ගාලා බහිනවා. එතකොට අයිතිකාරයා ගිහලා කොහෙද යකෝ මේ ගහට ගිය කියලා මම මේ තනකොළ ටිකක් කපා ගන්න කිය ගමන් කොහෙද යකෝ කිසුල් ගහේ තනකොළ කියලා අපම කියනවා. ඒකනේ උන්නේ බහින්නේ පේන්නේ නැද්ද? මං ගියා බලන්න තිබුණ නැති නිසා ආවයි කියලා. අන්න වගේ හොඳටම දැනගෙන අන්සතු දෙයක් වැරදියට පාවිච්චි කරලා ෂට ප්‍රඥාවෙන් මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාවෙන් වසාහෙලන එක තමයි ලෝකේ බහුල. ඒ නිසා ආගම ජීවිතේ එක නැත්නම් මගේ භාවනා වැඩ පිළිවෙලට ගියත් අටුවාචාර්යන් වහන්සේලා පව පිළිගන්නවා අධික සද්ධාාවක් තියෙන ඇත්තෝ ප්‍රඥාව අඩු කරගන්න. ශ්‍රද්ධාව වැඩිකම නිසා දෙන දෙන දේ බාර ගන්න එක නුවසින් නුවණින් විමසා බලන්න යන්නේ නැහැ දෙනකොටම බාර ගන්න ගතිය ශ්‍රද්ධාව වැඩි කෙනාගේ හැටි. ඒතර ප්‍රඥා වැඩි එක්කනට ශ්‍රද්ධාව නැහැ. ඉතින් හැමදාම ඒකත් හොඳ නැහැ මේකත් හොඳ නැහැ ඒකත් හොඳ නැහැ මේකත් හොඳ නැහැ කියලා විවිචනය කර කර ඉන්නවා මිසක් එක පෙතක්වත් Tamange මාර්ගයක් දිගේ ගමන් කරන්නේ ඒ නිසා අධික සද්දෝ මන්දපඤ්ඤෝ. අධික පඤ්ඤෝ මන්ද සද්දෝ උබේ පුත්තෝ කෛරාටික පක්කම් භජନ୍ତି කියලා කියලා තිනවා මේ ශ්‍රද්ධා ප්‍රඥාව දෙක හරිය එක කෛරාටිකයි කියලා. ඒක කට්ටයක්. ඒක හොඳ බිස්නස් කාර්යයක්. ඌ කවදාකවත් ආගම ධර්ම පැත්තට එන්නේ නැහැ. මොකද සාර්ථකව අනුංගසා කෑම ඉගෙන ගන්න. ඉතින් මේ නිසා කිසිම කෙනෙකුට නිවන් මාර්ගයේ පෑදෙන්නේ මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය පිළිගන්නේ පිළිගත්තොත් තමයි වග වෙන්න වෙනවා. තමයි බැඳෙනවා. සදාචාරාත්මකව බැඳෙනවා. ඉතින් ඒක නිසා අර මිච්ඡාපටිපත්‍ය විද්‍යාවෙන් මේ වර්ධවා වටහාගත් අවිද්‍යාව හරහා নানা ප්‍රකාර වැරදි දැක දැක දන දන කරලා ඊට හේතු කරුණු කියන එක තමයි මේ උගත්යයි සම්මත සමාජයේ ස්වභාවය. පිළිකුල් සහගතයි, තුච්චයි, පාහරයි. නමුත් ඒගොල්ල හැමදම ඉවරද්ද කරනවා කරලිවල ඇයි කියලා අහුවාම අර කිතුල් ගායිගේ මනුස්සය කතාව කියනවා. ඉතින් යම් දවසක මේ විදිය රවට්ටලා රවට්ටන්න පුළුවන් කෙනෙක් ඇත්තේ නැහැ. Taman තමයි රැවට්ටෙන්නේ. අවසානයේ වර්තමානයේ අපි මොන විදියෙන් ජාම බේරගත්තත් අනාගතේ මේකට ඒ ඒ ආකාරයෙන් දෙවන්ට වෙනවා කියන එකයි මේ කර්මයේ තියෙන විපාකේ. ඒ වගේම වර්තමානයේ අර ලෝවැඩ සංග්‍රහය තියනා වගේ කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වේගිනිසේ කියලා ඒ වුණත් වර්තමානයේ අර මිහිරි ඵලය කර්මයෙන් මේ කාමයේ තියෙන මිහිරි ගතිය නිසා එයාගේ තියෙන තදබල කම්ම සම්මෝහය නිසා ඒ ඒසා විශාල ආදීනව දෙන දේ වුණත් අනාගතේ මට මෙච්චර දුකක් දෙන්න වෙයි කියලා තේරුම් ගන්න හැකියාවක් නැහැ ඥානිකුත් නැහැ කර්මසගත ඥාන සම්මාදිට්ඨිය හැඟීමකුත් නැහැ ඒක නිසා ලිඳී පනිදාය පැන්නොත් ඌ කාය වනේ කිජිදාය හිටියොත් ඌ කාය අතකින් කලවැලේ අතකින් පැණි මේ දඬු බෑය මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකය කියන එක තමයි ඔය ගී ජීවිතය කියන එක ඕක තමයි හැම පැත්තෙම හැම පැත්තෙම පීඩා වෙලා තියෙදි මොකක් හරි කාම ආස්වාදක ඉදි ගත කරනවා ඒකෙන් තමයි මීට වැඩිය දුකකටපත් වෙන බව දැක ගන්න තරම් කම්මසගත ඥාන සම්මාදිට්ඨියක් නැහැ. ඒ බව නැති බව දැන දැන දැක දැකම කාමය ඒ පුද්ගලයා මෙටි බාගෙන ගොනික් බැඳගෙන ඒ කනුව වටේම කරකවනවා වගේ කරකවන ගතිය තමයි කාමේ තියෙන්නේ. කාමයේ කවදාකවත් ඒ බව ඒ පුද්ගලට තේරෙන්න ඉස්පාසුවක් දෙන්නේ නැහැ. ඉසුඹුලන්න තරම්වත් ඉස්පාසුවක් දෙන්නේ නැහැ. බැඳගෙන වද දෙනවා. ඒක නිසා යම් කෙනෙක් ඒ තා විශාල දුක් දෙන මේ කාමයේ ආදීනව දැනගත්තොත් දැනගෙන ඒකට විවේකව හිත යොදනවායි කියලා කියන්නේ මනුෂ්‍යගේ ජීවිතේ ප්‍රධානම බෑ වෙනසක් සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ වගේ තැනකට රැස් වෙන හැම කෙනෙක් ළඟම දැනටම තියෙනවා. ඉතින් ඒක ඒක නිසා මේක පිළිබඳව ඇයි එහෙමනම් මෙච්චර විස්තර කතා කරන්න කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ යමක් කමක් දැනගෙන දැනටම දන් දෙන, දැනටම සිල් රකින්න, දැනටම භාවනා කරන පිරිස වලට ඇයි මේ කර්මය ගැන කතා කරලා වෙහෙස කරවන්නේ කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් හොඳට මතක තියානින්න අපි මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා අපි මේ භාවනා මධ්‍යස්ථානයේ පැයක් භාවනා කරන ඉඳගෙන පැයක් සක්මන් කරනවා ඊට පස්සේ ජීඳා වැඩවල සතිය පවත්නකොට ඒකේ කියන මේ ඒකාකාරීකම සහ නීස් නිරස්සාද ගතිය නිසා එපා කරන ගතිය නිසා හුඟෝ දෙනෙක් එතන එතන තීන්දුව කරන අපරාධ මේ ඇවිල්ලා කතා කරන කාලින් ඇති වැඩක් නැහැ. මීට වැඩිය gedara හිටියානම් මොනවාරි වැඩක් කරගන්න තිබ්බා අපේ යාළුවෝ මිත්‍රයෝ මේ විදිහට මේ වෙලාවේ කීයක් හරි හම්බ කරනවා ඇති අපි විතරක් ඇවිල්ලා මේකේ ගත කරනවා කියලා අර භාවනා ප්‍රතිඵල මදි කියලා කංකිදිරි ගන්න වෙලාවට තේරුම් ගන්න පුළුවන් අපි මෙතන ඉඳීමෙන් මේ වගේ මධ්‍යස්ථාන කිදීමෙන් බුද්ධමාකාර අකුසල ධර්ම රාශියකින් බේරෙනවා සියලු පාපයන්ගෙන් වේරලා ඉන්න පුළුවන් ඒක යෝගාවචරය දන්නේ නැතිකම පාඩුයි දන්නවනම් අඩු ගන්න මෙහෙම දැනක ඉන්නකොට කයෙන් සිදුවන අකුසල සිද්ධ වෙන්නේ නැහැ වචනේ සිදුවන අකුසල සිදු වෙන්නේ නැහැ භාවනා කරන්න උත්සාහ කරන නිසා හරි භාවනාවේ සමහර විටක ප්‍රතිඵල තියෙන්න පුළුවන් නැති වුණත් මේ කර්ම රැස් කරන්නේ නැහැ. කාමයට මේ උදව් උපකාර කරන්නේ කියන එක දන්නවනම් තමන්ගේ ගිහි ජීවිතය ගැන කල්පනා කරලා මෙහෙම ගත කරපු දවස් 7ට මුළු ජීවිතේටම තිබුණු පිරිසුදුකම කියලා සතුට වෙන්න පුළුවන් ඒක ලොකු වටින දෙයක්. ඒක අනිවාර්යයෙන්ම යෝගාවචරය මේ නොමිලේ උපයා ගන්නාලාද ඒ පිරිසුදුකම තමන් විසින්ම සමාදන් වෙන්න ඕනේ. තමන් විසින්ම සාදරව රකින්න ඕනේ. මහා ලොකු අතු අල්ලන්න යන්න නැතුව. එතකොට පිටිච්ච ගතියක් ඇති කරලා දෙනවා. ඒ නිසා මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය එහෙම නැත්නම් මේ කමයාගේ විපාක සලකන එක භවනා කරන කෙනා නිතර නිතර සලකන්න ඕනේ. මොකද කාමයේ ඉන්න එකනට මේක බලන්න වෙලාවක් නැහැ. කාමයේ ඉන්න එකන මේකේ මත් වෙලා තියෙන්නේ. ඒක නිසා සරුවචනේ සඳහන් කරලා තිනවා යංකෝ බික්කවේ කාමයේ මානෝ. ඒ කාමයේ ගිලී කාමයේ යෙදී ගත කරන කෙනා තද්දත් තද්දං අත්ථභාවං අබිනිබ්බත්තේති. ඒ ගත කරන ඒ කාම ජීවිතය ගත කරමින් කරන කරන කර්ම අනුව එයා එක එක ආත්ම ලබනවා. එහෙම නැත්නම් මේ භවයේ සැරිසරනවා පිං පුඤ්ඤ භාගිය හෝ අපුඤ්ඤ භාගිය. ඒ කියන්නේ අපාගාමී අකුසල කර්ම හෝ දිවි ලෝකයට යන්න පුළුවන් පිං අතේ හෝ කරගෙන යනවා. නමුත් ඒ පුද්ගලයා ඒ වෙලාවේ දන්නේ නැහැ සමහර වෙලාවට මම මේ කරන්නේ මේ කාමයේ හරහා මම මෙන්න මෙතෙන්ට යන්න පාර කපා ගන්නවා කියන. ඒ පුද්ගලයා දැනගත්තම නැත්නම් කාරණාව සිද්ධ වෙනවා. ලෝකයේ තියෙන කම්ම නියාමයට අනුව අන්තිමට ඒ පුද්ගලයා වර්තමානයේ මත් වෙලා මදේට මාන්නයට ලක් වෙලා කර්ම රැස් කරගෙන විපාක එනකොට පපුව අද්දෙක් ගහලා ගන්නවා ඇයි අද්දෙයනේ මට මේ වගේ දෙයක් වුනේ කියලා මම මම කරපු දෙයක් නෙවෙයිනේ ඇයි මට මේ කාවේ කියලා අර කර්මේශා කර්ම පිළිබඳව අදහස නැතිකම නිසා තමන්ට අමලියක් කරදරයක් දුකක් ආවම අහසට අද්දක දික් කරගෙන අඬන්න පටන් අර ගන්නවා මේ මොකද උනේ කියලා. නමුත් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනාට කියනවා ඒක නිකන් හරියට සර්පෙක් ආපුවාම ඒ සර්පවිෂට ප්‍රතිවිෂ දීපු ගමන් සර්පවිෂ බැහැලා යනවා වගේ යම් කිසි කෙනෙකුට කම්මසිකතා ඥාන සම්මාදිට්ඨිය තියෙනවා නම් Taman කරා පැමිණිච්ච ඥාති විශේෂණයක් වේවා වස්තු විශේෂණයක් වේවා ඒක එනකොටම මහ විශාල පපුව ගිනි ගන්න විදිහේ දුකක් එනවා අන්තිමට මේක ඉතින් කර්මානුරූප වෙන දෙයක් නේ ඉතින් ඉතින් මේකට අඬලා දොරලා ඇති වැඩක් නැහැ. එහෙම නැත්නම් උඩ පැනලා සතුටු වෙලා ඇති වැඩක් නැහැ කියලා අර නයි විසට ප්‍රතිවිෂ තිබ්බා වගේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය තියෙන එකනට ඒ කර්මය පිළිබඳව සලකා බැලීමෙන්ම Tamanට එන අර විශාල සතුට හෝ විශාල දුක සංසිතුව ගන්න පුළුවන්. ඒක නැති අයට තමයි ඔය heart attack කියලා කියන්නේ. බබුපෙල්ල මැරලා යනවා කියනවා බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවයි කියනවා එනත මානසික ආතතිය නගිනවයි කියනවා ඌට බෙහෙත් තියෙනවා ගොඩක් හැබැයි මේ බෙහෙත් දෙන කට්ටියටත් ඒ ලෙඩේ තියෙනවා මොකද බුදුසජාණන්සේ දේශනා කරනවා මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියනකොට එච්චරම කලබල වෙන්න බය වෙන්න දෙයක් නැහැ. බුදුහාමුදුරන් බුදු වෙලත් කර්ම 12ක් පරිසම් දීලා තියෙනවා. සරුවචනාන්තයට සරුවඥතා ඥාණි ඇවිල්ලත් කර්ම 12ක් පරිසම් දීලා තියෙනවා. හොඳටම ප්‍රසිද්ධයි ඔය දේවදත්ත ගල් පෙරලපු කතාව. ඒ වගේම කොන්දේ අමාරුවක් හැදිලා බණ කියා ගන්න බැරුව කිඹුලත්පුරේට වැඩපු වෙලාවේදී ආනන්ද හමුදුරණ තමයි මම පොඩ්ඩක් මෙතන බුදියාගෙන ඉන්න බණ්ඩියක් කියන්නේ කියලා. ඒ වගේම සරුවචනාංශ බඩේ අමාරුවක් ආවා. ඒ වගේ සීටි 12ක් ගුරුම කට්ටිය ලියලා ලයිස්තු ගත කරගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ පිං ඇති පිං කඳකට මේ වගේ කර්ම සිද්ධ වෙනවා නම් අපි භාවනා කරන්න ගියාම මැස්ස වතුර කනවා, ශබ්ද ඇහෙනවා, කයේ වේදනා එනවා. ඌව එනකොට අපිට කියන්න අයිතියක් නෑ. අපි මෙච්චර මාංශලා කාලේ වෙන් කරගෙන මෙතෙන් ආව මෙතෙන් ආවත් පස්සෙත් ඕන කරදර කියලා ඒ පශ්චාත්තාපෙන හිතට කියන්න පුළුවන් ඔබ දන්නවනම් ඔබ මෙතෙක් එකතු කරලා තියෙන කර්මවල ස්වභාවය ඔය මදි. ඌව නෙමෙයි කැට පිටින් එන්න තියනවා තව. කොයි එක ආවත් ඒවා කරන්න පුළුවන්කම තියෙනවා නම් දරන්නත් පුළුවන්. ආන් මේ විදිහට කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනාට තමන් කරා පැමිණෙන මොන දෙයකටවත් කලබල වෙන්න දෙයක් නැහැ. ඒක සිද්ධ වෙන්නේ කර්ම නියාමයේ අනුව කියලා ප්‍රතිවිසක් සර්ප විසත ප්‍රතිවිසක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ බව වුණත් වැඩ ගන්න ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඉන්නේ භාවනා කරන පිරිස විතරයි. අනිත ඔක්කොම හිතනවා මුඛාකාරී කරක් කරදරයක් දුකක් ආවම කවුරු හරි මට වුණියම් කරලා කවුරු මගේ නරක වෙලාවක් ආදි වශයෙන් කියලා පශ්චාත්තාප වෙන්න කරුණු වෙනවා. නමුත් කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියන එක යා නෝනින් සලකා බලනවා. මට දැන් පරණ කර්මයක් නිසා මේ කිසිම හේතුවක් නැතුව කවුරු හරි බයි. ඒ නිසා නිකා කවුරු හරි Tamanට ගහනවා. එතෙන් කවුරු හරි මොනවා හරි කරදරයක් කරනවා. ඉතින් ඒ මිනිස්සයා ඥානීය කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනෙක් නම් භාවනා කරන කෙනෙක් නම් කර්මයාගේ විපාක සලකා බලපු කෙනෙක් නම් හොඳටම තේරෙනවා මේ මනුස්සයා මම වෙන කවුදෝ කියලා හිතාන දැන් මට බයිනවා. එහෙම නැත්නම් වෙන කාටද ගහන්න තියෙනකම් මට ගහනවා. මේ වගේ වෙනකොට කල්පනා කරලා බැලුවොත් මේක සම්පූර්ණ පත්‍රවල රසගෙන තියෙන්නේ. ඉතින් මේක මේ පරණ මම කරපු කර්මයක් ගෙවෙන වෙලාවේ. දැන් මේ කර්මය ගෙවන වෙලාවේදී මං ඒ මනුස්සයාට ආයෙත් ගැහුවොත් මං ආයෙ අලුතෙන් කර්මය රැස් කරගන්නවා. අර ගෙවෙන කර්ම එකයි අලුතෙන් කර්මය රැස් කරගන්නවා. ඉතින් ඒ නිසා කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය තියෙන එකන දැනගන්නවා හේතු කරුණක් නැතුව යම් කිසි විදිහකට Tamanට අසාධාර්ණ්‍ය සිද්ධ වෙනවා නම් ඒක සුද්ධ අසාධාර්ණ්‍යයක් නම් සතුටු වෙන්න කියනවා අනේ මගේ තියෙන කර්මයක් ගෙවෙනවා මගේ පූර්ණ බයලජ්ජාව දැන් එන්න ඕනේ ඉක්මීම එන්න ඕනේ මේ මත්තෙන් කර්ම රැස් නොකරන්න. ඒ මිනිසයා ගැහුවත් බැන්න මගේ හිචිත හිත තරහනවකට වචන නරක නොකියන්න අතින් පයින් නොගහන්න ගැහුවොත් ඔය දේ ආයෙත් මට වෙනවා. ඒ නිසා අද මේක ඉවර කරන්න ඕන නම් ඒ කර්මයක් ගෙවෙනවා අලුතින් මම කර්ම රැස් කරගන්න හොඳ නැහැ කියලා ගෙවෙන කර්මය පිළිබඳ යටිහිතේ සතුටක් වෙනවා අඩි පරණ කරපු එකක් ගෙවෙනවා මම නෑ අලුතෙන් එකක් රැස් කරගන්න කියන. ඉතින් මේක මේ විදිහට භාවනා කරන එක නම් එක පුරුදු කරාට පස්සේ කවුරු හරි Tamanට අසාධාරණ විදිහට බහිනකොට යටි හිතින් හිනාවක් යනවා. මෙයාට වයර් මාරු වෙලා මම කවුදෝ කියලා හිතන්නේ නැත්නම් කවුදෝ කියවට බයිනවා. <clears throat> මේ වෙලාවේ හාගිස්සන්න යන්න හොඳ නැහැ. කරබනේ හිටපන්. ඉතින් බුද්ධ ඥානංශයකට කියනවා සත්‍යේකෝ දේති තචේ නේරේසි අත්තානං කංසෝ උපහත යත යම් කිසි කෙනෙක් තමන් කර්මසගත ඥාන සම්මාදිටිය දන්නවනම් එයා තමන් මේ වගේ කලබලයකදී අමලයකදී හික්මෙන්ද කියලා කියන්නේ පැලිරක් ගිය කංශ භාණ්ඩයක් වාගේ පැලිරක් නොගිය ලෝහ භාණ්ඩයක් පස්ලෝ තලියක් ගත්තොත් ඒකට තට්ටු කිරුවොත් නින්නාද දෙනවා හ්ම් ගල ගහපුවාම නින්නාද දෙනවා පැලිරක් ගිය එක තට්ටු කරාට නින්නාද දෙන්නේ නැහැ. ඒ නිසා කන්න සක්කාය දිට්ඨිය ගන්න බහල ආඩම්බරකාරයට මොනවාරි කියපු ගමන් එයා එකට එක කියනවා. යෝගාවචර දැනගන්නවා මම සක්කාය දිට්ඨිය නැති කරන්නයි හදන්නේ, මාන්නේ නැති කරන්නයි හදන්නේ, කර්මේ නැති කරන්නයි හදන්නේ මේ කාමේ නැති කරන්නයි හදන්නේ. ඒ නිසා මට කවුරු හරි මොනවද කියනකොට මම එකට එක කියනවනම් අනිවාර්යයෙන් මේ කරහා මාන්නේ වැඩි වෙනවා. අනිවාර්යයෙන් මේක හරහා මම ආයෙනේ වැඩි වෙනවා. අනිවාර්යයෙන් මේක හරහා අර්ථයෙන් කර්ම රැස් වෙනවා. ඒ නිසා පැලිච්ච කංශ භාණ්ඩයක් වාගේ, තට්ටු කරාට දින්නාදන දෙන කංශ භාණ්ඩයක් වාගේ තමන්ගේ ආත්මය සංයම කරගන්න කියලා කියනවා. ඉතින් ඒසපත්තෝසි නිබ්බාන නිබ්බාන සේව සම්පතේ. ඒ කෙනා නිවන් දැක්ක වගේමයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කවුරුහරි මට බනිනෝ මට ගහනෝ නැත්නම් මට සාධාරණයක් කරනවා. එතකොට මම වැඩ කරන්නේ මේ ගොළු වෙච්ච ගාන්ටාරයක් වගේ. හයිය හතේ තියෙන හොඳට නින්නා දෙන ගාන්ටාරයක් වගේ නම් එකට එක කියනවා. ගොළු වෙච්ච පැලිච්ච බුබුරච්ච කංශ බණ්ඩයක් වගේ ක්‍රියාත්මක වෙන්නේ කියනවා. ඒ ක්‍රියාත්මක වීම ලෝකයා හිතන්නේ නෝන්ජල්කමක් කියලා. ලෝකයා හිතන්නේ බය අදුකමක් කියලා. මේ ඉතින් ඒ නිසා මුගදෙනෙක් ඒ කම්මස්කතා ඥාන සම්මාදිටිය දැනගත්තත් එකට එක කියන්න හදනවා. ඉතින් ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා එකට එක කරාට ඒ මනුස්සය එකෙන් නතර වෙන. ඒතකොට එයා දෙකක් කරනවා. ඒතකොට මෙයා හතරක් කරනවා. ඊගාට අටක් කරනවා. අන්තිමට නහි වේරේන වේරාණී සම්මන්ති දකු දාචනං අවේරේනච සම්මන්ති ඒත ධම්මෝ සනන්ත. වෛරෙන් වෛරය කද්දාකත්ම සංසිලෙන්නේ. ඒ නිසා වෛරේ බව දැනගත්ත ගමන් තමන් ඔළුව පාත් කරන එකයි තියෙන්නේ. අර කාන්තාරේ වැලි කුණාටුවක් කෙනකොට ඔටුව හොම්බ ගහ ගන්නවලු වැල්ලාස්සේ. ඇලිකුණාට ඉවර වෙනකම් මොකද නැත්තම් හානි කරනවා. අන්න ඒ වගේ යෝගාවචර දැනගන්න මේ කර්මයක් ක්‍රියාත්මක වෙනවා. මම මේකෙදී ඇවිලෙන කිනට පිටුරු දාන්න යන්න නරකයි. පිටුරු දැම්මොත් අර ගෙවෙන කර්මේ පැත්තක තියේදී අලුතෙන් කර්ම රාශියක් ඇති වෙන්න හදන නිසා බුදුරජාණන් වහන්සේ අපිට අවසරපත්‍රයක් දීලා තියෙනවා. ඉවසුවාට දොස් දෝෂයක් නැහැ. මොන දීයකට හරි ඉවසුවාට කවදාකවත් නැහැ වැරද්දක් කියන්න පුළුවන්. බුද්ධ ධර්මයෙන් නැසල කවදාකවත් වැරද්දක් කියන්නේ නැහැ. හැබැයි අසත්පුරුෂයෝ එහෙම නැත්නම් කාලකන්ණී දොස් කියන්නේ ඉඳ සීනවා කොන්දපණ නැහැ. නෝන්ජලී එකට එක කරන්න දන්නේ නැහැ. නමුත් Taman දන්නවා නම් මේ කාමයාගේ ආදීනව ඒ වෙලාවේදී සචේ නේරේසි අත්තානම් කංසෝ උපහතය යත ඒසපත්තෝසි නිබ්බාන පලිච්ච කන්ත භාණ්ඩයක් වාගේ මම මගේ ආත්මය සුරකින්නවා එක සාරම්භෝ තේන විච්චති සාරම්භ කියලා කියන්නේ එකට එක කීම යා කෙරේ දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේක වර එක මේ මේ මේ ප්‍රතිපදාවට ਸਰුවචනන්සේ පාවිච්චි කරපු වචනේ තමයි අපන්නක ප්‍රතිපදා කියන්නේ. අවිරුද්ධ ප්‍රතිපදාව. මේ අවිරුද්ධ ප්‍රතිපදාව ශාසනයේ ත්‍රිපිටකය ටිකක් පීරලා බැලුවොත් සාමීච ප්‍රතිපදා, අරණ ප්‍රතිපදා, අවිරුද්ධ ප්‍රතිපදා එහෙම නැත්නම් අපන්නක ප්‍රතිපදා විදිහට පෙන්ලා තියෙනවා කවුරු මොන දේ කරත් විරුද්ධව තමන්ඩ කරත් පක්ෂව තමන්ඩ කරත් මූලයක් ඇතුව කරත් අමූලිකව චෝදනා කරත් විරුද්ධ නොවි ඉන්න බුදුහාමුදුර අපිට අවස්ථාව දීලා තියෙනවා නැත්නම් අපිට අවසර පත්‍ර දීලා තියෙනවා අපිට කියන්න හොඳයි වාට හොඳ නම් හොඳයි තමන් ඒකට විරුද්ධ වුණොත් තමයි අලුතෙන් අපුඩියක් ගහන්න අත් දෙකක් එකතු වුණොත් අපුඩිය වදින්නේ. තනියෙන් අපුඩිය ගහන්න බෑනේ. එයාට ගහන ගණිත ගහන්න ඇරලා කරවන හිටපු ගමන් චේතනව නතර වෙනවා. ඉතින් මේක මම නැවතත් කියනවා. සාමාන්‍ය ලෝකයා මේක නෝන්ජල්කමක් විදිහට සලකනවා. සාමාන්‍ය ලෝකයා මේක බය අඩු ගතියක් විදිහට සලකනවා. පෞෂත්වයේ තියෙන එකට කරන්න ඕනේ කියලා. නමුත් මේක කරන්න බෑ. කාමයාගේ ආදීනව දන්නේ නැත්නම් දෙක භවනා කරලා නැත්නම් භවනා කළා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා මේ ශා විශාල කර්ම රසින ජවයේ කඩන්ඩ දීලා තියෙන මේ උපකරණ ටික පාවිච්චි කරලා ප්‍රතිඵල ලැබල නැත්තම් ඒකේ නා එක කර්මයක් ගෙවනකොට තව කර්ම රැස් කරනවා. ඉතින් අර නිකන් කතාවට කියනවා මේ එක අංගනක් එක එළුල දෙනක ගෙලසිඳා ඇයිගේලොම් ගානට හිස් කැසු හිස් කැපුම් ලදා කියලා මේක කතාවක් තියෙනවා. ඒක මිනිසෙක් මගාන මිනිසෙක් එයාගේ මොකක් උත්සවයකට එළි එලිච්චක් කපලා තියෙනවා. බෙල්ල කපලා මෙකලා දෙන එකේ ඇතිවෙච්ච කුසල අකුසල කර්ම වේගය නිසා මේ එලිච්ච කියන මයිල් ගානට මේ අම්මන්ඩිට සත්තු වෙලා බෙලි කැපීම් ලබන්න සිද්ධ වුණයි කියලා ඉතින් කිලෝරක් නැහැ ඉපදින උපදින ආත්මේ බෙල්ල කපන. ඉතින් ගෙවිලා ගෙවිලා අන්තිම වෙච්ච ආත්මෙදී එයා එළිය එලිච්චක් වෙලා ඉපදිලා තියෙනවා. එතකොට ස්වාමියා ඇවිල්ලා මගුල් ගෙදරකට හරි මල ගෙදර මොකක් හරි දෙයකට මේ එලිච්ච බිම දාලා කකුල් දෙකෙන් පාගෙන දැන් බෙල්ල කපන්න දඟලනවලු. බෙල්ල කපන්න උත්සාහ කරනකොට මේ එලිච්චේ ජාති ස්මෘති ඥානය පහළ වුණාලු. පහළ වෙලා හිතනලු අනේ මම මේ විදියට හිස කැපුම් ලද වාර කෙලවරක් නැහැ. මේක අන්තිම වාරේ. දැන් ගෙවිලා කෙවිලා අන්තිම වාරේ. දැන් මගේ කර්ම ඉවරයි. කියලා අනේ මේන් කැපුණාම දැන් ඉවරනේ කියලා සතුටක් ඇවිල්ලා හිනාවක් ගියා. ඒතර එළුව කපන්න යන මනුස්සයා දැකලු මෙතෙක් කල් එළුව කපනකොට එලිච්චි දඟලනවා. කපනවට විරුද්ධ වෙනවා මේ එලිච්චි hina වෙනවා. ඊට පස්සේ මේ මනුස්සයා ඇහුවලු මොකද කියලා. එතකොට මොකද ඒ අර වගේම ඥානකින් කියලා තියෙනවා මම මේ ඊට ඉස්සෙල්ලා උඹව කොටන වැඩේ මම කරා මට මේ මයිල් ගානට මං එළු කපුම් බෙලි කපුම් ලැබලා මේ අන්තිම වතාව මම මේකෙදි හිත නරක කරගත්තොත් ආයෙත් මට කැපුම් එනවා මං නිසා මේ වෙලාවට මුණ දෙනවා බොම සතුටින් ඒක නිසා ඔබ කපපන් ඔබ කැපිල්ලෙන් මගේ වැඩි ඉවර වෙනවා කියලා. ඒ මනුස්සයාට බයක් ඇති වුණා. අනේ අම්මේ දැන් මම මේ මේ එලිච්චක් අපුව අම්මන්ඩි කෙනෙකුට මේ වෙච්ච දේ ඒ ලිචිගේ අන්තිම භවයේ දැම්ම මේ බෙල්ල කපන්න හදන්නේ ඒකිට hina යනවා මම ඒකී කර්ම ගෙවනවා කියලා දැන් මම එකතු කරනවා නේද කියලා ඒ කතාව වල අපේ දාණය දීලා පිහි පැත්තකට දැම්මා එතකොටම අකුණක් ගහලා ළඟ තියෙන ගලකට වතුරක් ඇවිල්ලා එලිචිගේ කකුල බෙල්ල කැපිලා ගියා ඒත් මැරුණා හැබැයි එතනින් ඉවරයි අනිවාර්යයෙන් කර්මේශ කර්මඵලයේ දන්න කෙනා එහෙම නැත්නම් කර්ම විපාක දන්න එකන දන්නවා අපි මේ තක්කු මුක්කු වෙලා කරන්නේ ඒක කර්මයක් ගෙවනකොට තව 10ක් 15ක් එකතු කරගන්න. ඒක නොකරන්න නම් බුදුමාකාර යමක් සිද්ධ වෙනකොට එළඹ සිටි 100ක් තියෙන්න ඕනේ මදයෙන් මාන්නේ ප්‍රමාදයට ලක් වෙලා ඒ කරන කරන එක එකට එක දෙයක් කරන්න යෑමෙන් පුදුමාකාර කර්ම හැත් බැඳෙන ගතියක් බැඳි බැඳි යන ගතියක් තියෙනවා දැනගෙන හොඳයි. මට අසාධාරණයක් වෙන්නේ නැත්නම් මගෙන් අනුන්ට අසාධාරණයක් වෙන්නේ. කමක් නැහැ මම මේ වෙලාවේදී මොනම ප්‍රතික්‍රියාවක් නොකර මේක දිහා අපේ සතියේ තියෙන එක ගුණයක් තමයි ප්‍රතික්‍රියා නොකර බලා සිටීම. බලාගෙන ඉන්න පුළුවන් නම් හොඳට තේරුම් ගන්න පුළුවන් මේ වෙලාවේදී ඉවසුවයි කියලා කාටවත් මේ අකුසල කර්මයක් සිදු වෙන්නේ විච්ඡ දේ මුලමදාග බලලා තවත් කෙනෙක් එක්ක ගැටිලා කර්මයක් රැස් කර ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. නමුත් ඒක හොඳට මම තුන්වෙනි සැරේටත් කියනවා විපස්සනා භාවනා කරන මිනිස්සුෙකුට විතරයි මේ විදියට තමන් මේ කන්ද භාණ්ඩයක් වගේ පැලිච්ච කන්ද භාණ්ඩයක් වගේ ආරස්සා වෙලා නොකර සිටීමේ හැකියාවක් තියෙනවා. අනික ඇත්තන්ට එක්කෝ අපටිපත්‍ය අවිද්‍යාව නිසා, දන්නේ නැතිකම නිසා නොදැනුවත්වම ප්‍රතික්‍රියා වෙනවා. එතන මිච්ඡාපටිපත්‍ය විද්‍යාව කියන මාන්නේ තණ්හාව නිසා මේකට මොනවද කරන්න ඕන මට මෙහෙම කරුවනම් මම මෙයාට මෙහෙම කරන්න ඕනේ කියලා ඔලොමලකමක් එනවා. මේ දෙකේදිම වෙන්නේ අලුතෙන් කර්ම රැස් වෙන්නේ. ඒ නිසා යෝගාවචරයාට කර්මයාගේ විපාක දැනගෙන තජ්ජං තජ්ජං අත්බහවං අබිනිබ්බත්ති කියලා කියන තමන් කරන කරන ආකාරයට මත්තට විපාක දෙනවා. ඒ අර එලිච්චි කපුවා නම් එලිච්චි ආත්ම වලටපත් වෙලා බෙල්ල කපන්න හදන බෙල්ල කැපෙනවා වගේ යන්න හදනවා. ඉතින් අපි දැන් ඔය සත්තු ඝාතන නතර කරන්න හදනවා. අනම්මනම් කිව්වට ඒ කරපු කර්ම වලට හැටියට අර මනුස්සයා බෙල්ල කැපුවේ නැත්නම් අකුණක් ගහලා ගලකට පතුරක් වැදලා හරි මැරෙනවා. ඒක ඉතින් අපි මොනව කරන්නද? අපිට ඒව වළක්වන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒවා සිද්ධ වෙන්නේ කර්මයේ සහ කර්මඵලයේ කියන ඒ න්‍යාය අනුව අපිට මේක දැකලා තීන්දුව කරන්න තියෙන්නේ මේක පාණ්ඩු මාණ්ඩු මතු කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ. නතර කරන්න පුළුවන් කෙනෙක් ඇත්තේ නැහැ. නමුත් සරුවචන් වහන්සේ යෝගාවචරයට දීලා තියෙනවා පුංචි අතවාසියක්. ඒ අතවාසියේදී ඒ ලෝණපල සූත්‍රයේදී සරුවචන්සේ සඳහන් කරනවා මහනි මේ කර්මේ සහ කර්මඵලයේ කියන વિષය හරිම සංකීර්ණයි. ඒක කෙනෙකුට තේරුම් ගන්න බෑ. යම් කිසි කෙනෙක් පුංචි අකුසල කර්මයක් කරලා අපාය යන්න පුළුවන්. යම් තව කෙනෙක් ඒ අකුසල කර්මය කරලා දිවි ලෝක යන්නත් පුළුවන්. ඒ වගේම යම් කිසි කෙනෙක් විශාල කුසල කර්මයක් කරනවා ඒ තපාය යන්න පුළුවන්. තව කෙනෙක් ඒ වගේ විශාල කුසල කර්මයක් කළා දිවි ලෝක යන්නත් පුළුවන්. ඉතින් මෙහෙම කිව්වහම ඉතින් පටලවෙනවනේ. කර්මයේ මෙහෙම පටලවෙනවනේ. ඉතින් මේක තමයි ඇත්ත. ගියල් බුදුහාමුදුර කියනවා මහණෙනි මේ පුංචි වතුර වීදුවකට වතුර පීරිෂයක් වගේ එකට ලුණු කැටයක් දැම්මා. එතන ඒ ලුණු කැටේ ගංගානංගකට දැම්මා. එතකොට මේ ගංගානංගකට ලුණු කැටේ දාපුවාම වතුර වෙනසක් ඇති වෙයිද? මේ පීරිෂය වගේ කියලා. ඉතින් සංඝවංශ කියනවා ස්වාමීන් වහන්සේ ලුණු කැටයක් ගංගානංගකට දැම්මට මේ වතුර ටිකට ලුණු කැටේ දාපන් ලුණු රසෙ ඉන්නා වගේ ගංගානංගකේ ලුණු රසෙ ඉන්නේ නැහැ. ඒක නිසා ගංගා නංගකට දාපු ලුණු කැටයෙන් වෙනසක් වෙන්නේ නැහැ වතුරට කියලා. මහණ ඒ වගේ තමයි ගංගා නංගක හා සමාන පින්කම් රාශියක් කරන මිනිස්සෙකුට පොඩි අකුසල කර්මයක් කරුවට ඒක නිකන් දිය වෙලා යනවා. නමුත් පින් ටික පොඩ්ඩයි නම් මේ වතුර පීරිසයක තියෙන තරම් වතුර ටික වගේ නම් ඒකට කරන පව හුන්නට කැපිලා වෙනමස කිලිම අපායට යනවා. ඒ නිසා තමන් එnde ende ende ende අප්‍රමාණව කිසිම විදිහකට ගෙවපේ තියෙන ටික ගෙවන්නේ නෙවෙයි ලද ලද අවස්ථාවේ හැකිතාක් ඒ ගරු සරු කුසල් ඒකට කියනවා අධි කුසල් කියලා කරගෙන කරගෙන යනකොට ඒ මනුස්සයා කරා පරණ කරන අකුසල කර්ම නොනිනව නෙවෙයි නමුත් ඒක නිකන් අලියක්කට තිබ්බ ඉදියාපයක් වගේ අනිත් ඒවත් එක ඇඹරලා යනවා තේරෙන්නේ නැහැ අනික් අර පව් බින් අඩු කෙනාට ඒක මහ ලොකු බරක්. ඒක යාට දරා ගන්න බෑ. මොකද හිත හදලත් නැහැ. කර්මයාවට ප්‍රතික්‍රියා කරනවත් වැඩි, අඬාවෝ ගහනවා වැඩි, කනපින්ඩම් ගහනවා වැඩි. භාවිත මනසක් ඇති මිනිසයාට ඒ වගේ දෙයක් ආට එයා ගණන් නොගෙන සිටීමේ කලාව දන්නෝ. නිසා කර්මයේ තියෙන දරත ගතිය අඩුයි. කර්මයේ තියෙන රළු බරළු ගතිය අඩුයි. ඉතින් මනසට නොයනවමත් නෙමෙයි. ගණන් ගන්නෑ. ඒ වෙනුවට ඒ වෙලාවේදී බලනවා මේ වගේ කර්මයක් පටිසන්ධිමිත් මට වද දෙද්දි මට ආනාපානේ කරන්න පුළුවන්. මට ඒකෙදි සක්මන් කරන්න පුළුවන්. මට මේකෙදි සතිය පවත්වන්න පුළුවන්ද කියලා ඒ අර භාවිත මනසෙන් අරක පුංචි කරන්න ගියාට පස්සේ මේ අලියක්කට ඉන්දියාප්පත් තිබ්බා වගේ තමයි. කිසි ගාණක් නැහැ. ඉතින් එතකොට කෙනෙක් හිතන්න පුළුවන් නිකන් කර්මයක් ක්‍රියාත්මක කරන්නේ අධිරාජ්‍යවාදී ක්‍රමයට උළුවන් ඒ කාට මේ කලබල කරන්නේ බැරිය කාටම තමයි තලන්නේ. ඒ ඒ බවට බැරි බවටපත් වෙන්නේ තමන්මනේ. තමන්මනේ මෙච්චර ලස්සනට දාන කුසලයට වැඩිය හොඳ සීල කුසලයේදී අපි දාන කුසලෙන් සන්තෝෂ වෙලා ඉන්නවනම් ඒක ඉතින් මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව. ඊට පස්සේ සීල කුසලයට වැඩිය හොඳ සමාධි කුසලයේදී අපි සමාධි භාවනා නොකර සීලෙන් අතරලා ඉන්නවනම් අපි අර පුංචි දියතලියෙන් සතුටුනා වෙනවා. ඒකට පුංචි කුසලයක් වුණත් බඩපතල වෙනවා. සමාධි භාවනාවට වැඩිය හොඳ විපස්සනාවක් තියේදී ඒක නොකර සමාධිය නතර වෙනවා නම් කර්මයේ බලපෑම කර්මයේ ධර්ත ගතිය කර්මයේ ඡන්දපරස ගතිය වැඩි වෙනවා. ඒ නිසා ලද අවස්ථාවේදී හැකි තාක් ඉහෙළම අධි කුසලයටම ගිහිල්ලා ඒකේ වැටුණක් කමක් නැහැ. ඒකේ මැරුණක් කමක් නැහැ. ඒක අතපය කරලා ගියත් කමක් නැහැ. උත්සාහ කරගෙන කරගෙන යනකොට කර්ම වැඩියෙන් බලපාන්න සිද්ධ වෙනවා. ඒක බුදුරජාන් වහන්සේ කෙලින්ම සඳහන් කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් විපස්සනාදී මේ ජීවිතේම නිවන් දකින දැඩි අදිෂ්ඨානයෙන් භාවනා කරන්න ගිහිල්ලා ඒකේන බරපතල ඥාන හරහස් යනකොට ඒ කියන්නේ මාර්ග ඥානයකට විපස්සනා ඥානයට කිට්ටු කරගෙන එනකොට එයාට ඊගාවාත්මෙදී ප්‍රතිසන්දෙන්න තියෙන කරුමත් මේ ආත්මෙදී ප්‍රතිසන්දෙන්න. සම්ප්‍රායිකව උපපජ්ජ වේදිනී වශයෙන් පරිසම්දෙන අක්තින අකුසල කර්මත් ditta ධම්මිකව දැඩි ලෙස ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ඒක ඒ පුද්ගලයා වාසියට ගන්න. එයා දැනගන්නවා මං දැන් මගේ ජීවිත ඉවර වෙන්න හදන්නේ සංසාර ඉවර වෙන්න හදන්නේ දිගට යන්න තිබුණ අකුසල කර්ම දැන් ඊගාවාත්මට යන්න නැතුව මේ ආත්මේනවා. මේ ආත්මෙදී බරපතල විදියට තේරෙයි. නමුත් ඒක මෝරලා ඊගාවාත්මට යන වගේ හත් ගුණයක් විඳින්න වෙනවා. ඒ නිසා මේ ආත්මදී සියල්ලම විඳලා මම නිවන් දකින්න ඕනේ කියලා ඒ විදියට යහපැත්තට යන දෙන්නේ නැතු ආත්ම මේ ආත්මෙදීම කර්ම ටික එන එක පොලිට් එක ණය කරනට වඩා ගත්ත මුදල කෙවලා දාන එකයි කරන්න තියෙන්නේ. ඒකට හොඳම නිදර්ශනය තමයි ඔය අඟුලිමාල ස්වාමීන් වහන්සේ ඒ සංසි අන්තිම දක්ෂේ කුසాగ්‍ර බුද්ධිමත් කෙනෙක් ඉරිෂාවක් නිසා කට කතාවක් පතුරවලා අර විදිහේ ගුරු පූජාවකට පෙළඹුණා ඇඟිලි කපන නමුත් බොහොම හරි සර්වචනාංශي ආනන්තරය අකුසල කර්ම කරන්නේ නැති වෙන්නේ ඉස්සර වෙලා බේරගත්තා බේරගෙන යනවා මහාන කරගත්තට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට අරිහත්ත්වයේ සඳහා මානදම් පුරන කාලේ පාරට බැස්සොත් කොල්ලේ කඹ ගහකට අති ගලක් ගැහුවත් මේ සංස්කෘතියේ ඔලුවටලු වදින්නේ කුණු ටිකක් විසිකිරුවක් කවුරු හරි පාරයිනේ මේ හැමෝම ඇඟට වැටෙනවා කවුරුහට කැහැල්ලක් කියලා ගැහුවොත් මේ හාමුදුරන්ගේ ඇඟට වැදේ. ඉතින් හැමදාම පින්ඳ පාති කරගෙන එනකොට සිවුර ඉරාගෙන, තට්ටේ පලාගෙන, ලේ හලාගෙන වෙන්නේ. ඉතින් හැමදාම ਸਰවචනාංශ මතක් කරනවලු අඟුලිමාල උඹ ඔය ටික මේ ආත්මේ දරන් දරලා ඔය තියෙද්දිත් භාවන කළ රහත් නොවුනොත් උඹ ගියොත් අපායට ආය බුද්ධාන්තර කීයක් ගොඩේ දන්න. 1999ක් දැන දැන කපලා තියෙනවා. ලේපිට කපලා තියෙනවා. ගණන් නැතුව කපපු ගාන අනන්තයි. ඒ නිසා උඹට ওই එන කර්ම ටික ගෙවපන්. ඔක මේ ධිට්ඨ ධම්ම වශයෙන් එන ටික ওই ටික ගෙවලා නිකන් ඉන්නත් බෑ. බණ භාවනා කළා රහත් වෙනවා. එතකොට අර ඔක්කොම නතර වෙනවා. ඒ නතර වෙන්න නිසා කර්ම මියාපෙන් පරිසන්දන වැඩි. ඒ පරිසන්දන වැඩිකමට පුළුවන් තරම් ඉවසා දරාගෙන ඉවසා දරාගෙන ඉන්නවා කියලා කියන පැත්ත කරලා අත අපිට අසත් යන කරපණ ඉන්නව නෙමෙයි. හොඳට සත්‍යමත් වෙලා සක්මන් කරමින් භාවනා කරලා මේ තියෙද්දි සතිය පිටවන්න. කොච්චර දුරට මේක ඒ අඟුලිමාල ස්වාමීන් වහන්සේට බුදුබණ බුදු උපදේශ වැදුනද කියනවනම් දවසක් ඒ ජේතවනාරාමේ ඉඳලා ශවත් නුරට යනකොට පින්නපාත යන ගමනේදී පාරයි ඉන්න ගෙදරක අම්මා කෙනෙක් විලිරුදාව ඇවිල්ලා දරුවෙක් වදන්ට කෙන්ද්‍රි ගාන සද්දය ඇහෙනවා. ඉතින් මේ පින්ඩපාතේ වඩන්න යනකට කිසි උපස්ථායකෙක් නැහැ විනුබම්බ කෙනෙක් නැහැ කාමරේ තනියම විලි විලි විලි ලලනවා විලිනවා විලි රුදා වෙවිලා ඉතින් මේ ශාන්ත හරීම හිතට හරි වෙහෙසයිලු කරදරයිලු නැත්තම් දුකයි අනේ මේ ඉතින් මේ ස්වභාවික ආවේනික දුකක් ඇවිල්ලා උපස්ථාන කවුරුත් නැහැ පින්ඩපාතේ කරනද අවුරුත් පැයකට පස්සේ ආපහු එනකොටත් අර විදියටම කෙන්දිරි ගන්නවා ඉතින් හිතවල දැන් මේක කවදා කෙලවර එන එකක්ද දැන් මේ පැය ගාණක් ඒක සාමාන්‍ය විනාඩියකින් දෙකකින් නම් ඕක දරන්න පුළුවන්. පැයක් පස්සේ බින්ද වාසේ අනන්දලා තෝදලා පාත්‍ර දීලා බුදුහාමුදුරට ගිහිල්ලා අවසරයි ස්වාමීන් වහන්සේ අපි වාගේ පැවිදි වෙලා මේ ස්ත්‍රීනා සම්බන්ධකම් පවත්තන්නේ නැති භික්ෂුන් වහන්සේ නමකට මේ වගේ ආවේනික දුකක් දැක්කට පස්සේ කළ හැක්කක් තියනවාද කියලා. මේ වගේ දෙයකදී අපිට බැඳියත් වෙන්න පුළුවන්. සර්වඥාන්සේ කියනවා අපෝයි පුළුවන්. උඹ අදිෂ්ඨාන කරපන් මං ලද්දාපට නම් මල උපන්දාපට නම් කවදාකවත් සතෙක් මරලා නැහැ වැරද්දක් කරලා නැහැ ඊආනුභාව ශක්තිය මේ අම්මගේ ගැබ්බල පහ වේවා කියලා අදිෂ්ඨාන කරපන් කියලා. අඟුලිමාල හාමුදුරුවෝ සංස දැන දැන 999ක් කපලා තියෙනවා මං. දැන් නැතුව මෙච්චර කපලා දී ඉතින් කොහොමද මම කියන්නේ මේ මං කවදාකවත් පව කරු නැති ආනිසංසයෙන් බලයෙන් අදිෂ්ඨානෙන් මේ ගැබ්මල භාවය කියලා. ඒක බුදුන්සේ නිකන් ඩොක්කක් කැඩලා කියනවා ආ එහෙමනම් ඔබ ආර්ය જાතියේ උපන්නා පටන් කවදාකවත් සතෙක් මරපු නැති බව කියලා යතහම් භගිනි යතෝ හම් භගිනි අරියාය ಜಾති ආජාතෝ මම ආර්ය නැගිනියනි මේ ආර්ය භාවයටපත් වුණාට පස්සේ කවදාකවත් දැන දැන සතෙක් නොමරපු ආනිසංශයෙන් අදිෂ්ඨාන ශක්තිය ඒ ගැප්මල පහ වේවා කියලා අදිෂ්ඨාන කරනකොට ගැප්මල පහ වෙලා තියෙනවා. ඒකට හේතුව මට හිතෙන්නේ අර තරම් එළවෙලව මිනි කපපු අමුවෙන් කපපු විඤ්ඤා පැවිදුණාට පස්සේ සතෙක්වත් මරලා නැහැ. පැවිදුණාට පස්සේ සම්පූර්ණ පුරුෂ ධම්ම සාර්ථි ගුණේ පිහිටියා. ඒ නිසා අදිෂ්ඨාන ශක්තියක් ගත්තා. වෙන කෙනෙකුට ඒ අදිෂ්ඨාන ශක්තිය ගන්න බෑ. මොකද අර මනුස්සයා දන්නවා මේ පිට කපනකොට මනුස්සෙන්ට එන දුක. බුදුන් දැක්ක නිසා ධර්මයේ දැක්ක නිසා සංඝයා දැක්ක නිසා සීලේ නිසා සීලේ සීව ගත්ත දවසේ ලකවදාකත් එහෙම දැක්කේ නෑ. ඒ වෙනසේ ආනිසංස ශක්තියෙන් අදිෂ්ඨාන ශක්තියෙන් අඟුලිමාල පිටට අදත් පාවිච්චි කරනවා මේ ආවේනික දුක නැති කරන්න. ඒ නිසා අඟුලිමාල චරිතය බුදුරජාණන් වහන්සේට ලොකු ආඩම්බරයක් උඟාපව් කරපු මිනිස්සේ නමුත් අන්තිමට මේ ආවේනික දුකක්වත් දැක ගන්න බැරි තරම් කාමී ආදීනව කර්මී ආදීනව හොඳටම තේරුම් ගත්ත කෙනෙක්. ඒක නිසා මේ වෙනකොට කවුරු හරි කෙනෙක් අඟුලිමාල වෙලා හිටියට කිසි ප්‍රශ්නයක් නැහැ රහත් වෙන්න. හැබැයි හරියට උපදේශපන්තියක් තියෙනවා උපදේශපන්තිය ගෙනියන්න ඕන. නමුත් මම හිතන මෙතන ඉන්න කවුරුවක්වත් අඟුලිමාල විතර දක්ෂ නැහැ. අඟුලිමාල ප්‍රභාකරන්ටත් වැඩිය ධර්ම. ප්‍රභාකරන් 999 මැකැප්පේ නැහැ. ප්‍රභාකරන් මේ කුලීකාරයෝ දාලා කැප්පෙවි. ප්‍රභාකරන්ට වැඩිය භයානක ත්‍රස්තවාදී ඒ ත්‍රස්තවාදී අපවා බුදුජානක කිව්වේ අඟුලිමාල මම නතර වුණා මම නතර වෙයි. ඔච්චරයි කිව්වේ. ඒක තමයි මේ මේ කාමයේ පිළිබඳව සර්වඥාන්සේ සඳහන් කරලා තියෙන්නේ කාමයාගේ Nirodhe කියලා කියන්නේ ස්පර්ශය නතර කරපන්. මම නතර කරා ඔබට පුළුවන් නතර කරපන්. ඉතින් මේක කොච්චර අර දරුණු හොරාට කඩුවක් පිටිපස්සේ තියාන බුදුන් මරන්න එලවන හොරාට තේරෙනවා මේ බුදුහාමුදුරෝ කියන මම නතර කරුවා අපිට පුළුවන් නතර කරපන් කියලා. මේක විහිළුවක් වෙන්න බෑ මේක ආර්ය විවහාරයක් කියලා වැඳලා ඇහුවා මොකද්ද සංස නතර කරන්නේ? නතර කරන ස්පර්ශය නතර කරන. මචං ආනාපාන සතිය කරලා පස්සම්බයං කාය සංඛාරං කියන මට්ටමට ආනාපානෙ නොදැනෙන දැනගන්න බැරි මට්ටමට ස්පර්ශ කරන්න නැති මට්ටමට නතර කරපන්. නැත කරුවත් ඔක්කොම ඉවරයි. ඉතින් අපිට වෙලා තියෙන්නේ අඟුලිමාලට වගේ මේ ගස්කල් වලින් ගහන්න මොනවත් ඕනේ අපිට නිකන් කූඩල්ලෙක් ආවත් කවුරුරි කැස්සත් සිරිසිරි මල්ලක් හෙල්ලුණත් අපේ භාවනාව කැඩේ. ඒකල කියන අම්බෝ සිරිසිරි මල්ලු හෙල්ලෙනවා නම් භාවනාව කරන්න බෑ. කහිනවා නම් භාවනාව කරන්න බෑ. සද්ද තියෙනවා නම් භාවනාව කරන්න බෑ. කියන්නේ හරියට අපි කවදාකවත් කර්ම කරොබ නැති කට්ටිය වගේ. ඕම නෙවෙයි කොයි තැනට ගියත් Tamange කර්මානුරූපව ඇවිල්ලා ඒ කරදරේ කරනවා. හොඳට මතක තියාගන්න පුළු ඕනේ න අන්තිලක්කේන සමුද්ද මජ්ජේන පබ්බදානං විවරම් පවිෂ නජිප් නවිච්ඡති සෝ జగතිප්පදේසෝ යත්ථට්ඨිතෝ මුංචය භාවකම්ම බුදුහාමුදුර සඳහන් කර තිනවා ඔබ කර්මයක් කරලා මොහොත මැදට ගියත් ගල් පරුවතක බින්දිකට ගියත් අවකාශයට ගියත් කර්මය ඔබට පරිසම්පේ ඒක වළක්වන්න පුළුවන් ශක්තියක් මේ මුළු జగත් තලයේම බුදුහමරෝ දකින්න. ඒ නිසා අපකරා මේ පැමිණෙන පුංචි දුක් ටික ඉවසන්න පුළුවන් නම් ඕකට චෝදනා කිරීමෙන් සහ එහෙම නැත්නම් අයිතිවාසිකම් ඉල්ලන්න ගියොත් කවදාකවත් ඒ මනුස්සයා මට හිතෙන්නේ කර්මී ආදීනව දන්න කෙනෙක් කියලා. කාමී ආදීනව දන්න කෙනෙක් කියලා. අපි කරපු ප්‍රමාණය මෙච්චරයි කියලා මනින්න බැරි තරම් අප්‍රමාණ කාම අපරාධ කර්ම කරපු අපි මේ පුංචි දේවල් වලට චෝදනා කරනවා කියලා කියන්නේ මේ ලද අවස්ථාවේ වඩන්න තියෙන සතිය වෙනුවට තවත් කයට සැපෙILනවා. තවත් මේ හිතට සැපෙILනවා. ඒකෙන් අපි කරන්න තියෙන මොකද නැවතත් අර්ථ කර්ම රැස් කරමින් අර කම වට විපාක වට කෙලේශ වට වඩමින් දිගට යන දියසුලියක් ගෙනියන එකයි. මේ බුද්ධ ආගමේ නැත්තම් මේ නිබ්බේධික පරියාය සූත්‍රයේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි Taman හරියට ප්‍රමාණ කරගන්නවා නම් මම මෙන්න මෙච්චර කරප කරපු කෙනෙක් මේ වාගේ බණ භාවනා කරන විදිහනොත් දැන් කර ප්‍රමාණය අසීමිතයි එහෙම තියෙද්දි ගොඩ එන්න ක්‍රමයක් නැහැ ඒක නිසා අපි මේකේ බරපතලකම තේරුම් අරගෙන තව දුරටත් ඒ විදිහට කර්ම රැස් වෙන පදනමක නොසිට කර්ම රැස් වෙන මිත්‍රයන් ආශ්‍රය නොකර කර්ම රැස් වෙන කතා කතා නොකර කර්ම රැස් වෙන ක්‍රියා කර නැතුව බේරුණොත් ගොඩේ ඉන්න මාර්ගය තියෙනවා ආනන්තරිය අක්ෂල කර්ම නොවුනා නම් ගොඩේ ඉන්න මාර්ගය තියෙනවා ඒක කාගවත් අධිකාරී ශක්තියක් අරසේ තියෙන එකක් නෙමෙයි බුද්ධ ශාසන මාත්‍යන්තයට කියන්න බෑ ඔබට නිවන් දකින්න පුළුවන් ඔබට නිවන් දකින්න බෑ කියලා සියන්නිකයි මහානායක හඳුරන්නේ කියන්න බෑ. උඹට මම දකින්න පුළුවන්. උඹට නියන් දකින්න බෑ කියලා කාටවත් අධිකාර ශක්තියක් නැහැ. භාවනා කරන එක නා කර්ම විපාක දන්නවනම්, කාම විපාක දන්නවනම්, ඒක නා දන්නවනම් බරපතලකම අපි මෙතෙක් කල සංසාරේ නොදැන රැස් කරන ලද විපාක තමයි මේ භාවනා කරනකොට එන සෑම පුංචි පුංචි කරදරයක්ම හිතා ගන්න ඕනේ. වගේ ශේෂ, ලේස අකුසල ගෙවන් වෙන දේවල් දරා ගන්න පුළුවන් නම් ඒ ටිකට ඒක පිටියකින් අර අන්තිම බෙලු කැපුම් ලබන එලිචි වගේ hina වෙලා හොඳයි අතපයක් කඩාගෙන තෝ මෙහෙම ඉඳලා බේරෙන්න පුළුවන් හොඳයි කියලා භාවනා කරගෙන යනවන ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා ඒ කාමයාගේ Nirodhe දකින්න කාමයාගේ Nirodhe කියලා කියන ස්පර්ශයේ Nirodhය ඒ ඉවසීමේ ශක්තිය නැතුව කර්ම සියල්ලම ගෙවම් කරලා මේ කාදාකත් එන්න බෑ කර්මක්ෂයක් බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ නැහැ කර්මානුරූප වෙන විපාක වාරවලදී ඉවසා දරාගෙන කටයුතු කෙරුවොත් තමයි පමණයි එහෙම කෙනෙකුට ලද බුද්ධ ශාසනයේ ලද මනුසාත්ම භාවයේ ලද ක්ෂණ සම්පත්තියේ ලද අවස්ථාවේ ඉදිරියක් බලන්න පුළුවන්. ඒක තව කෙනෙක් මත රඳාපවතින නැති එක තමයි බුද්ධ ආගමේ ඉගැන්වී වෙන සුවිශේෂත්වය. රඳාපවතින ආසන්න කාරණා දෙකයි අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාව තියෙන එකන මේක මේ විදිහට වගකීමෙන් බාරගන්නේ. උත්සන්නව බාරගන්න. එයා බොහෝම ලේසි කාරණා හොයාගෙන නැවතත් කාමයට වැටෙන කර්ම රසන ජීවන රටාව ගෙනිනවා. ඒ ඈත තියෙන කාරණා ළඟ තියෙන්නේ තණ්හාව. තණ්හාව නිසා අපි අර නාස්ලනු දාගත්ත ගොණික් බරභාගයේ බැඳගෙන අදින්න වගේ තණ්හා දාස වෙලා ඇදගෙන යනවා. නමුත් යම් යම් ආකාරයකින් ජීවිත රටාව වෙනස් කිරීමේ හැකියාව මනුස්සයර තියෙනවා. තිරිසනෙකුට වැඩිය. තිරිසනා සහජීනේ සාජාතයට අනුව සාජාතයට අනුව උගේ රටාවමයි ගෙනියන්නේ. මනුෂ්‍යට වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන් නම් කාමයාගේ ආධිනව දන්නවනම් ගෙව කරන්න තියෙන කාමයා ගෙවන් කිරීම බව දන්නවනම් ඒ යෝගාවචරයට ඕනම වෙලාවක වෙනසක් ඇති කරගන්න හොඳ පැත්තට හරව ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිසා ඒ සමිත්‍ති ස්වාමීන් වහන්සේ නෞදායි ස්වාමීන් වහන්සේ බුදුජාන විශ්වයට සඳහන් කළා තියෙනවා ධම්මෝච මේ බන්තෝ බන්තේ අபிසමිතෝ ස්වාමීන් වහන්සේ මම ධර්මයේ සාක්ෂාත් වුණා මට ඕන දැන මම ගියා ඒ වගේම මග්ගෝච පටිලද්දෝ ධර්ම මාර්ගේ මම ගෙවම් කරා යෝචේ භාවිතෝ බහුලීකතෝ තත්ත තත්ත විරන්තං තතත්තාය උපනිශ්චිති කිය ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ මට ලැබුණා මාර්ගේ මට සාක්ෂාත් වුණා මම යම් ආකාරයකට බහුලීගත කෙරේ භාවනා කෙරේ බහුලීගත කෙරේ ඒ ඒ ආකාරයට විසීමෙන් ඒ ඒ ආකාරයටමපත් වෙනවා. ඒ නිසා ධර්මයේ තියෙන ඕපන එක ගුණයක් තේරුම් ගත්තොත් මේ කර්මය කියන එක මෝඩකමත් එක්ක හැත්බැඳෙන දෙයක්. මේක අහලා මේකට භාවනා කරලා බහුලීගත කරලා මේකට අපි අඩයක් තියන්න ඕනේ ගලක් තියන්න ඕනේ බ්‍රේක් එකක් ගහන්න ඕනේ. ගහලා ජීවිතය වෙනස් කරන්න ඕනේ. කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න ඕනේ. මන අහන්න ඕනේ. එහෙම පරිසරයක ඉඳලා තත තත විහරන්තම් යම් යම් ආකාරයකට අපි ගත කරනවාද තතත්තාය පිනිෂ්ඨ. මට රහත් වෙන්න ඕනෑ කියලා රහතන් වහන්සේලාත් එක්ක රහත් ධර්මයේ අහමින් ඒ ප්‍රතිපදාවක ඉන්නවනම් රහත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ලාමක ජීවන රටාවකට හෙට්ටු කෙරුවොත් ඒ ජීවන රටාවේ හැටියට කර්මයේ සිද්ධ වෙනවා. ඒ නිසා හැම කෙනෙකුටම හැම චිත්තක්ෂණයක්ම එකාකාරව තීරණාත්මකයි. කිසිම විදියකට මේකේ සුසුම් ලන්න තැනක්, ගිමන් හරින්න තැනක්, විවේක ගන්න තැනක් නැහැ. උලක් උඩ තිබ්බ මිනිහෙක් වගේ, ඉසගිනි ගත්ත මිනිහෙක් වගේ තමන් තේරුම් ගන්න ඕන හැම චිත්තක්ෂණයක්ම වැදගත්. අර චිත්තක්ෂණේ භාවනා නොකරන චිත්තක්ෂණය, මේ චිත්තක්ෂණේ භාවනා කරන චිත්තක්ෂණය කියලා දෝරන්නේ තකතිරුකම නිසාමයි. කාමේ නිසාමයි. හැම චිත්තක්ෂණයක්ම භාවනා කරන චිත්තක්ෂණයක් කරගන්න ඕනේ කඩාගෙන යන්නේ පළච්චාවයි. නමුත් මම අදිෂ්ඨාන කරනවා කියලා ඒ ඒ හැකි සංඥාව කියලා නිසන් වෙන බොහොම ප්‍රසිද්ධ වචනයක් ඔය හැකි සංඥාව කියන එක හැකි සංඥාව නැති මිනිස්සයා හැමදාම කනපින්දම තමයි හැමදාම චරිචුරු තමයි හැකි සංඥාව තියෙන එක නෑ එන හැම බාධාවක්ම හරහම කර්මයේ කාමයේ විපාක හරහව ඕක ගෙවිච්ච එක හොඳයි අලුතෙන් මම කර්ම ප්‍රස් කරගන්නේ කියලා හෝ තම එන අවස්ථාව ප්‍රයෝජන ගන්න නිසා භාවනා කරන්න අපි හිතමු මේ කර්මය ගෙවම් කරනවා, කාමයේ ගෙවම් කරනවා, ස්පර්ශයේ ගෙවම් කරනවා කියන එකයි ප්‍රතිපදාව කියලා දැනගෙන යම් කිසි කෙනෙක් සක්මන්ට යනවා නම්, පරියන්කට යනවා නම්, එදින්දා වැඩ කරගෙන යනවා නම් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ අපේ පරණ කරපු කර්මානුරූපව අපිට ශබ්ද බාධා එනවා වේදනා බාධා එනවා හිතවිලි බාධා එනවා ඒව නැති දෙයක් නැති තැනක් මේ ජීවිතේ මේ සංසාරේ මේ විශ්වයේ කොහොම කොහයක්වත් නැහැ. ඒකයි බුදුචානන්ස් කිව්වේ සමුද්‍රයට ගියත් ගලක් උඩට ගියත් ආකාශයට ගියත් කර්ම ප්‍රතිසන්දිය. ඒක නිසා තමයි අපේක්ෂා කරන්න ඕනේ. ඒව එයි. නමුත් ඒ ඔක්කොම අතරමැද මා විශ්ින් බහුලීගත කළ යුතු භාවිත කළ යුතු අරමුණක් තියෙනවා. ඒක ප්‍රධානව සතිය වැඩිමිට කරන්න. ආනාපාන සතිය කරනකොටත් කරදර නොපැමිණෙනවා නම් ඒකට නිවනක් ඕනේ නැහැ. කරදර පැමිණෙන නිසා තමයි නිවන කෝණ කරන්නේ. ඒ කරදරත් මට ඕන වෙලාවට මට ඕන ප්‍රමාණය නෙවෙයි එන්නේ. ඒක දෙන්නේ වද වෙන ස්වරූපෙන්. ඒක එන්නේ නුරුස්නා ස්වරූපෙන්. ඒක එන්නේ පාලනය කරගන්න බැරි ස්වරූපෙන්. ආන් ඒ බව දැනගෙන යෝගාවචරයේකට හිතාගන්න පුළුවන් නම් ඒකයි හිත ගන්න හිතට වදන්න දෙන්නේ නැති ඒකයි බණකින් අදාහ ගන්න පුළුවන් නම් කරදරයක් නැතුව නිසිනින්දී ආනාපානයේ පවතිනකොට සතියට වැඩිය හොඳයි කරදර මැද්දේ ආනාපානේ පවත්තන සතිය. ඉතින් ඒ නිසා යෝගාවචරයට කරා පැමිණෙන හැම කරදරයකදීම බලන්න ඕනේ මගේ කර සතිය කරදර නැති වෙලාවේදී පමණක් නිසින්ින්දේ පවත්න්න පුළුවන් සතියක්ද එහෙම නැත්නම් කරදර තියෙද්දිත් ඒක අලංකාරයක් කරගෙන ඒක අභියෝගයක් කරගෙන ඒ තියෙද්දි සතිය පවත්වන්න පුළුවන් ද කියන එක. ඉතින් මේ විදියට කරදර හරහා කරදරට ප්‍රතික්‍රියා නොකර ඉදිරියට යන ගතිය විපස්සනා වෙදී ලද්දා වටම දෙන අභියෝගයක්. සමතේදී සප්පාය කරුණු ඉල්ලනවා. ගෝචර සප්පාය, භස සප්පාය, පුද්ගල සප්පාය හැම පැත්තකින්ම පරිසරය ඉල්ලනවා. විපස්සනාව කියනවා උඹට ඔහොම පරිසරයක් ගන්න නම් අරණ්‍යගත වෙලා පැවිදි වෙලා කැලේට රිංගන්න වෙයි. දැන් මේ ගිහි ගෙවල් වල දඹ දරුවන් රකින්න ගමන් රැකී රසවල් කරන ගමන් කොහි ලබන්නද? නමුත් බලාපොරොත්තු අතරින්න ඕනේ. ඒතියෙද්දි සතිය වැඩිීමේ අභියෝගය විපස්සනා අභියෝගයකට කියනවා. ක්ෂණ ක්ෂණික සමාධිය කියලා. ඒ ඒ වෙලාවේදී ගන්න සමාධිය හරහා යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ සඳහා මේ නිබ්බේධික ප්‍රතිපදාව හරි වැදගත්. ඒ නිසා අපිට ලැබුණොත් වෙලාවක් අපි මේ වෙලාවේදී පරියන්ක භාවනාවක් කරලා ඉඳගෙන භාවනා කරලා හැකිතාක් අර වගේ මධ්‍යස්ථ අරමුණක හිත පවත් ගන්න හදනවා. මොකද මධ්‍යස්ථ අරමුණක ආනාපානිය වගේ දෙයක හිත පවත්තන කිසිම චිත්තක්ෂණයක කාමයේ රස වෙන්නේ නැහැ, කර්ම රස වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය ඒක නිවන වගේම සලකන්න මට හුස්ම දෙලක් දෙකක් තුනක් හතරක් පවත් ගන්න පුළුවන්. ඉතින් ඒකේ දියුණුවක් තියෙනවා හුස්ම රැලි 3 4 5 6 7 8 එන්නේ එන්නේ එන්නේ ඉන්න පුළුවන් ගතිය වැඩෙනවනම් මතක තියාගන්න අපි මේ දියත් කළ තියෙන සටන මහ විශාල බූවල් එක්ක තියෙන සටනක් කර්මයේ ගොඩාක් රැස් වෙලා තියෙන කෙනෙක්. ඒතියෙදිත් මට පුළුවන් නම් වෙනදට වැඩිය ටික වෙලාවක් වාඩි වෙලා ඉන්න මට වෙනදට ටික වෙලාවක් අරමුණේ හිත පවත්තන්න ඒක ගැන සතුටු වෙන ගමන් හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ මට භාවනාවේදී වැඩියෙන්ම කරදර කරන්නේ මොන දේද කියන එක දැනගන්න. මට කරදර කරන්නේ හිතවිලිද? මට කරදර කරන්නේ සද්දද? මට කරදර කරන්නේ වේදනාවද කියන එක යෝගාවචරයා දකින්නත් ඕනේ. ඒ දැකලා භාවනා කමඨාන සුද්ධ කරනකොට හරියටම වාර්තා කිරීමේ ශක්තිය තියෙනවා නම් ඒ යෝගාවචරයේ කමඨාන සුද්ධ වෙනවා. වෙන විදිහකට මේ වචන ටිකම කියන්න පුළුවන් භාවනා කරන වෙලාවේදී තමන් කරා පැමිණෙන බාධකයේ හරහා තමයි තමන්ගේ චරිත ලක්ෂණය පෙන්වන්නේ. තමන්ගේ චරිතයට අනුව තමයි බාධාව බාරගන්නේ. බාධක හැම වෙලාවෙම තියෙනවා. ඒ පුද්ගලයා දැන් මේ මෙහි මෙහි භාවනාවන සද්ද තියෙනවා. ඕනම කෙනෙකුට කංගේ වේදනාවක් තියෙනවා. ඕනම කෙනෙකුට හිතවිලි තියෙනවා. නමුත් මේ තුනම ඔක්කොටම බාධා කරන්නේ. තමන්ගේ කර්ම ශක්තිය හැටියට තමයි බෙදාගන්නේ. තමන් අල්ලන්නේ වේදනාව බමනයි එක්කනේ. එයාට සද්ද හිතවිලි ප්‍රශ්නයක් නැහැ. සද්ද ප්‍රශ්නයක් නැහැ. තව කෙනෙක් ඒ ඒ මේසෙම බෙදාගන්නේ හිතවිලි විතරයි. ඒකලා කියනවා මට ශබ්ද ප්‍රශ්නයක් නෑ, වේදනා ප්‍රශ්නයක් නෑ, හිතවිලි තමයි ප්‍රශ්නේ කියලා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා මට වේදනා ප්‍රශ්නයක් නෑ. මේ හිතවිලි ප්‍රශ්නේ ශබ්ද තමයි විසන්න බැරි කියලා. පරිසරේ ඔක්කොම තියෙනවා. Taman බෙදාගන්නේ කර්මානුරූපව. පහන්නක් වදේට කියනවනම් තෙතපම් පෙත්තක් වාතයේ තිබ්බොත් පුස්කක්. මොකද වාතයේ හැම වෙලාවෙම බීජ තියෙනවා. මේක වේලලා තිබ්බොත් ටෝස් කරලා තිබ්බොත් පුස්කන්නේ නැහැ. ඒ උරා ගන්න නැති. එතමනේ වාතයේ තියෙනවා මේ බීජ හැම වෙලාවෙම වාතයේ තියෙනවා තිතපාම් පෙත්තට බීජ වැටෙනවා. බීජ බීජ පස්තරේ ලැබෙනවා. ඒක වැවෙනවා. ඒක තිතපාම් පෙත්තේ වැරද්දක් මිසක් වාතයේ බීජ ප්‍රශ්නයක් නෑ. වාතයේ හැම වෙලාවෙම දිලියට බීජ තියෙනවා. ඒ වගේ සමූහයක් භාවනා කරනකොට තමන් තමන්ට කරදරයට ගන්නේ තමන්ගේ කර්මානුරූපව හරියට ඒක නිකන් මේ නිතරම වගේ මම පාවිච්චි කරන නිදර්ශනේ තමයි අපි මේ ඔය සිංහල කමෙඩි කරන ටෝමේස කියලා තියෙන්නේ. ඔක්කොම ಜಾති කෑම කියලා ඇවිල්ලා කන්න කියලා. ඉතින් ඇටෝමේස කියලා දෙන්නේ ගියොත් එක දේ බෙදා ගන්න නැහැ. ඒකේ ඔක්කොම ಜಾති තියෙනවා. තෙල් කෑම තියෙනවා, පිටිල් කෑම තියෙනවා, මීටි කෑම තියෙනවා. අරක්කු බීම වගේ සැර බීමක් තියෙනවා නිකන් සාමාන්‍ය බීමක් තියෙනවා ඒ කෙනා යන්නේ ඉස්සෙල්ලම තියෙන්නේ ඔයා මොනවද කන්නේ කියලා ඒක මේ සෑහෙන එක කරන එකක් නෙවෙයි. gedirin මනුෂ්‍ය කෙනෙකුත් නෙවෙයි. gedar මනුෂ්‍ය කෙනෙක් යන මිනිහා කරන දේ. ඒ වගේ තමයි මේ සංසාරේ විශාල ඇටෝමේෂයක්. මේ ඇටෝමේෂය තමයි බෙදාගන්නේ. දැන් කියන්නේ බුෆේ ඩයට් වල හැමතැනම පොල්ලද කොටවල් දාලා තියෙන්නේ. බෙදාගෙන කන්න පුළුවන් කියලා. ඒ බුෆේ ඩයට් එකේදී Tamanට ඕන දේ බෙදාගෙන කන්න පුළුවන්. ඒ නිසා මේ සංසාරේ කියලා කියන්නේ විශාල බුෆේ මේසයක්. එක එකනා බෙදාගන්නේ Tamanගේ කර්මාවල. හොඳට මතක තියාගෙන ඉන්න බෙදපු ටිකේ රස විතරයි මිනිහා දන්නේ. Tamanට භාජනයේ පතට බෙදාගත්ත ටිකේ රස විතරයි එයා දන්නේ. ඒ රස ටික තමයි බඩට යන්නේ. බඩේදී Tamanට ඕජාව වෙන්නේ නැත්නම් සමහරට විස වෙන්නේ කාපු ටික මිසක් මේසේ තියෙන ටික නෙවෙයි. ඒ නිසා දෙන්නේ ගිහිල්ලා එකම මේසෙන් බෙදාගෙන මේසි ගැන අදහස් දෙකක් පළ කරන්න ඉඩ තියෙනවා. කවදාහකවත් එකෙකුටවත් බෑ මේසි ගැන අදහසක් පළ කරන්න. මොකද කර්මානුරූප බෙදාගන්න. මේ කර්මානුරූප බෙදාගන්න තමන්ගේ චරිත ලක්ෂණේ වැටෙන්නේ භාවනා කරනකොට තමන්ට එන කරදරේ. ඉතින් අපේ යෝගාවචර හොඟ දෙනෙක් ඒ කරදරේට වෛර කරනවා. ඒ කරදරේට කෙනෙහිලිකම් කරනවා. ඒ කරදරේ නැති කරන්න හදනවා. නැති කරන්න කරන්න වැඩි වෙනවා. හැප්පෙන්න හැප්පෙන්න වැඩි වෙනවා. නිසා කවදා හෝ මේ තමයි මගේ චරිත ලක්ෂණය. උදාහරණයක් වශයෙන් කියනවා නම් හිතවිලි බහුල කෙනා විතක්ක චරිත කියලා කියනවා. එතනින් යාම වේදනාවක් කියලා තරහ යන එකන ද්වේෂ චරිත කියලා කියනවා. එහෙම නැත්නම් වාඩි වෙලා ආශාවල් ගැන කල්පනා කර කර විතක්ක පහල කරනවනම් රාග චරිත කියලා කියනවා. ඉතින් මේක කේන්දර බන්න නසත්‍රකාරයට කියන්න බෑ. ඒ වගේම දැන් ඉන්න කිසිම කර්මස්ථානාචාර්යකට කියන්න බෑ. නමුත් යෝගාවචරයට ඥානීය තියෙනවා නම් එහෙම නැත්නම් බහුසුත භව තියෙනවා නම් එයාට කියන්න පුළුවන් මම භාවනා කරනකොට මට ආනාපාන රැලි 3-4ක් බලනකොට ඔන්න හිතවිල්ලක් ඇවිල්ලා වැටෙනවා ආයෙසරයක් මම ආනාපාන කියලා නැත කරනවා ආයෙසරයක් කරන හිතවිල්ලක් ඇවිල්ලා වැටෙනවා හිත පිට යන වෙලාවල් වලින් 80ක් විතර මගේ හිත පිට යන්නේ මේ වේද හිතවිල්ලකින් කියන ප්‍රකාශය කරන්න පුළුවන් නම් පැහැදිලිවම වෙනවා මේ මනස හිතවිල්ල ජය ගන්නවා කියන දැනගන්න හොඳටම සුදුසුකම් එයාට තියෙනවා. මොකද යතා යතා විහරන්තං තතත්තාය උපනිෂති. එයා දන්නවනම් මේ ඊටිවිල තමයි මම කර්මානුරූපව ගෙනාවේ. ඒකමයි ළඟට ඇවිල්ලා තියෙන මම දැන්කට හැප්පිලා නැහැ මම දැන්ක ප්‍රමාණ කරන්න දන්නවා. ඒ හිතවිල්ලට දෙන්න තියෙන ලොකුම බේත ඔච්චර තමයි. ඔහොම ටික කාලයක් කරන්න කරනකොට හිතවිලි තිබුණ තැන නැතිලා යනවා. හිතවිලි නැති කරන්න උත්සාහ කරන මේගොල්ලෝ ප්‍රශ්න අහන්න පටන් ගන්නවා මන්ති කරන්න හදන්න හදන්න වැඩි වෙනවා. මොකද හිතවිල්ල හිතවිල්ල වශයෙන් කවුරුත් කෙලසන්නේ හිතවිල්ලට ප්‍රතික්‍රියාව හරහා තමයි කෙලසිල්ල සිද්ධ වෙන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ චිත්තේව චිත්‍රානි තතේව ලෝකේ ලෝකේ විචිත්‍රත්වයේ තිබිච්චව උඹේ සංකල්ප ටිකම හදාගනි සංකල්පේ මොකද්ද කියලා දැනගන්න නම් භාවනා කරගෙන යනකොට එන බාධාව එහෙම නැත්නම් හැප්පෙන දේ හොඳට විස්තර කළා කියන්න පුළුවන් නම් ඒකට තරහ කරන්නෙත් නැතුව ඒකට ආස කරන්නෙත් නැතුව මේක සතියේ තියෙන උත්කෘෂ්ඨ ගුණයක්. පූර්ණ නිගමනයකින් තොරව එන දේ ඒ ඇටියෙන් බලනවා. අපේ හිත සතියට නුපුරු කරපු හිත එන්නකොටම කඩාපනින ගතියයි තියෙන්නේ. මේක තමයි නැහැදිච්ච හිත. අසමජ්ජාති හිත කියලා කියන්නේ. සමාහිත නැති හිත කියන අසමජ්ජාතියයි කියලා අපි නරක වචනක් විදිහට පාවිච්චි කරනවා. සමාහිත නැති කොයි එකත් අසමජ්ජාති තමයි. ඒ මොකද යා සතිය නැහැ. සතිය නැත්තම් හැටි තමයි එනකොටම කඩාපයි. නමුත් මේ මොකාට දෙන්න හදන්නේ මේ කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න පුළුවන් ගතියක් තියෙනවනම් මෙයාගේ පණිවිඩය ගන්න පුළුවන් අපිට. මේ එන්න හදන්නේ මේ අතීතයේ මම කරන ලද කර්මානුරූපව මට එන පණිවිඩයක් කියලා. දැන් ඕක 1918 විතර වෙනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන බටේර මානසික විද්‍යාඥයා එයා දැනගත්තා මිනිස්සුන්ට හොඳට විවේක වෙන්න ඇරලා විශේෂ මානසික රෝගයක් තියෙන කෙනාට කතා කරන්න දෙන්න. ඒකට ඒ ගැන දන්න උපදේශනයට කියලා තිබුණා. එයා කතා කරන දේ අහගෙන ඉන්නේ කියලා. මුලින් මුලින් එයාටම තේරෙන්නේ නැහැ මොනවද කතා කරන්න ඕන කියලා දැඩි පීඩනයේ ඉන්නේ gedara ප්‍රශ්න, කණ්ඩ නැහැ, නිින්ද යන්නේ නැහැ, කණ්ඩ බෑ. ඉතින් මෙයා ගිහිල්ලා අර උපදේශනයට උපදේශකවරයාට මේක කියනකොට එයා කියනවා මම වෘත්තිය වශයෙන් බැඳිලා තිනවා වගේ පුද්ගලික තොරතුරු මම කාටවත් දෙන්නේ නැහැ. බය නැතුව කියන්නේ. දවස් දෙකක් යනකොට එයාව දනි නැති එයාගේ හිතේ තියෙන දේවල් එන්න පටන් ගන්නවා. මේ පැමිණීම හරහා අර මානසික ආතතිය ඉබේම ඉක්ම නැතරලා යනවා. ඒ නිකන් බැලුමක හුලං ගියා වගේ. නමුත් ඒක පිළිබඳ ඉතාම සමීපව තීක්ෂණව ගවේෂණය කරපු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා උඹ උපදේශකවරයා නම් ලෙඩාට කතා කරන්න ඇරලා උඹ ඒකට ඇහුම්කන් දීපන් බීරෙක් වගේ කියලා. එයාට කතා කරන දෙයට ඌමිට දෙන්න යන්න එපා. ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. හොඳයි කියන්න යන්න එපා. නරකයි කියන්න යන්න එපා. බීරෙක් වගේ ඇහුම්කන් දීපන් කියලා. ඉතින් මේ මනස කොච්චර ගැඹුරින් මේ ධර්ම ඉගෙන ගත්ත අහුණත් මෙයාට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ගෝලියෝ සේරම මේ අදහස ප්‍රතික්ෂේප කරා. කොහොමද බීරෙක් වගේ ඇහුම්කන් දෙන්නේ? බීරෙක් වගේ ඇහුම්කන් දෙන්න කොහොමද හැංගීමක් තියෙන්නේ? කොහොමද එනම් උපදේශකවරයෙක් වෙන්නේ? බීරෙක් වගේ ඇහුම්කන් දුන්නොත් දෙන එක හොඳ නෑ කියලා. නමුත් සරුවචන්හන්සේ මීට බොහෝම කල් ඇතුව කියලා තියෙනවා. කන් ඇත්තේ බීරෙක් විදිහට හිටපන් කියලා. මොකටද මෙතන මේ අපි භාවනාදි ගන්නෙ? දැන් භාවනා කර කර ඉන්නකොට සද්ද ඇහෙනවා. සද්ද ඇහෙනකොට කන හූරනවා. ඒ වෙලාවට කන කන් ඇත්තෙක් තමයි. නමුත් බීරෙක් වගේ තමයි ඥානපාණි කරගෙන යනවා. මේ සද්දේ මට නෙවෙයිනේ කතා කරන්නේ මට නෙවෙයිනේ ආමන්ත්‍රණය කරන්නේ ඉතින් මට බැරිද බීරෙක් වගේ ඉන්න. එහෙම නැත්නම් භාවනා කරනකොට රූප පේනවා. මලකේවල් පේනවා, මිලිඔලු කොටු පේනවා, ජේතවනාරාමේ පේනවා, බුදුහාමුදුරු පේනවා. ඒ කොයි එක දැක්කත් ඔබ පොට්ටෙක් වාගේ ඔබ ආනපනදිගේ කරපන්. මේ හිතවිලි එනවා. හිතවිලි ඇවිල්ලා මේ හොඳයි, මේ නරකයි, මම ඉස්සරහට යනවා, මම පස්සට යනවා, নানা ප්‍රකාර දේවල් එනවා. ඒකකොට විවිධ හැඟුම් මතු කරනවා. මේ හැම දෙයකටම මූඩෙක් වාගේ, මෝඩෙක් වාගේ කතා කරගන්න බැරි කෙනෙක් වාගේ ඔක්කොම තේරෙනවා. ඔබ භාවනා කරපන්. නමුත් ඔය පස්සේ ඔය 50 ගණන් විතර වෙනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ තුන්වෙනි પરම්පරාව නැත්නම් දෙවෙනි પરම්පරාව විතර වෙනකොට එරික් ෆ්‍රොම් මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මේ වචනේ අල්ලගෙන බුද්ධහගේ මේ වචනේ සම්බන්ධ කරලා කියලා තියුණා සරුවචන් වහන්සේ පවා හොඳට කියලා තිනවා උපදේශකයෙක් වශයෙන් අහගෙන ඉන්නවනම් ප්‍රතික්‍රියා නොකර අසහාගෙන සිටීම තමයි වෘත්තීයම උපදේශකවරයාගේ වැඩේ. දැන් මේ තමන් භාවනා කරන තමන්මයි ලෙඩා, තමන්මයි උපදේශකයා, තමන්මයි බේද. සතියෙන් ওই ටික තමයි කරන්නේ. එතකොට අපි මධ්‍යස්ථ අරමුණක් දාලා ආනපානි වගේ ඒකත් එක්ක වැඩ කරන යන ගමන් ඒකට තට්ටු කරන්නේ කවුද? බද කරන්නේ කවුද? ලෙඩ කරන්නේ කවුද? බාධා කරන්නේ කවුද කියලා බලාගෙන ඉන්නවා මිස බාධා ඉවත් කරන්න හදන්නේ. බාධා ඉවත් කෙරුවොත් පණිවිඩකාරයට ගහලා එළුව වෙනවා. පණිවිඩය ගන්න නැතුව පණිවිඩකාරයට ගහලා එළුව වෙනවා. ඒ නිසා හොඳට දැනගන්න ඕනේ මට බාධා කරන්නේ වේදනාවද සද්දද හිතවිලිද නැවතත් ආයෙ බාධා වෙන්නදලා ඒකමද ඒකම සහතිකද කියලා මේකෙන් වෙන්නේ මොකද්ද Taman කරා එන භාවනා කරගෙන එනකොට එන වේදනාවට වෛර නොකර වේදනාව දිහා බලන්න පුළුවන් Taman කරා එන බාධා වශයෙන් එන සද්දෙට වෛර නොකර සද්ද දිහා බලන්න තමයි ඒ වෙලාවෙ ඉන්න හිතවිල්ලට වෛර නොකර පිළලා දාන්න යන්න නැතුව මකන්න නැතුව ආ මේක හිතවිල්ලක් මේක අතීත එකක්ද අනාගත එකක්ද රාග හිතවිල්ලක්ද ද්වේෂ හිතවිල්ලක්ද කියලා වෛර නොකර බැලුවොත් හොඳට දැක ගන්න පුළුවන්. සර්වඥන්සේ මේක අවධාරණය කිරීම පිණිස මේක හිතවදීන් පිණිස කියනවා මේ කය වේදනාව එනකොට මානෙනි වේදනාව කියලා කියන්නේ උලක්. ඇඟට උලක් යනවා වගේ. ඒ නිසා ඒක මම නෑ කියන්නේ. ඇඟට උලක් අනිච්චාම රිද්දෙනවා. නමුත් නිකමට හිතපන් එතනදිම තව උලක් අන්නොත් මොකද වෙන්නේ කියලා. කාටවත් දරා ගන්න බැරි. උඹ දැනගනින් ওই දෙවනි උල උඹ අනින උල මේ වේදනාවට කරන ද්වේෂය. වේදනාවට ද්වේෂ කරපු තැන ඉඳලා මට දරන්න බෑ. වේදනාවත් කරදරයක් තමයි පරණ ණයක් තමයි කරුණියක් තමයි. නමුත් ඒකට ද්වේෂ නොකර බලපන් සම්පූර්ණ වෙනස් දෙයක් බාටපත්. කොතින්ම ආර්ය දුක්ඛ සත්‍ය බාටපත් වෙන්නේ toy වේදනාව. වේදනාව වෛර කරලා අයින් කරන්න ගිය ගම ඕක ගොජ දම දම පැහි පැහි ව්‍යාග්‍රීව තිත්තති පරිතරජයන්ති කියන වගේ මරන්න බලාගෙන ව්‍යාග්‍ර දෙිනුවක් වගේ ගොරෝ ගොරෝ බලන් ඉන්නෝ වේදනාව අපේ එළවන්නේ. ඉතින් මේක අපි කවදා හරි විඳගත්තොත් විඳිනවයි කියලා කියන්නේ නොදැරියක් කියවන්නේ මේ සාමාන්‍ය මට්ටම එදා රාංගුලිමාල හාමුදුරුව පින්නපාත යනකොට ඒ අම්මා ඒ විලිලනවා. කාට කියන්නේ? මේ ඒක මේ මේ කාන්තාව වැඩි හින්දා කිව්වට ප්‍රශ්නයක් වෙන්නේ ඒ විලි සුදාව ප්‍රමාණ කරන්නේ එක සැරේ ඇඟේ ඇට 17ක් එකවර කැපෙනකොට කැඩෙනකොට වේදනාවක් සමානයිලු විලි රුදා. ඉතින් භාවනා කරනකොට ඕකෙන් කාලක් විඳපුවාම කො වෙන්නේ විලි රුදා කී දෙනෙක් විඳලා තියෙනවද මේ වෙනකොට? කවුරුවත් අතපොල කෙඳිරි ගාලා තියනක් නැහැ. මේ භාවනා කරන්න ගියන් මැස්සෙක් අහනකොට මඳුරියෙක් අහනකොට නඩු. අච්චර වටිනා ගුණ ධර්මයකට ඉවසන්නේ. බැරිකම නෙවෙයි. බැරිකම නෙවෙයි වේදනාව ඇයි මට එන්නේ. ඇයි භාවනා කරනකොට එන්නේ කියලා ඒකට කඩාපයින් ගතිය. මේ ਸਰවචන සඳහන් කරන්නේ කර්මේ සහ කර්මඵලේ දන්න නිසා හෝ ප්‍රතික්‍රියා කරන්න ගියොත් මේ වැඩ විලල් වෙන බව දැනගෙන හෝ <clears throat> දැරිය හැකි වේදනාවක් පවතිද්දිත් ආනාපානෙ හිත තියාගෙන ඒ ආනාපානේ විස්තර බලන එක වඩා ශ්‍රේෂ්ඨයි වේදනාවක් නැති තැන ආනාපානෙ බලනවට වැඩිය. ඒ වගේම හිතා ගන්න බැරි තරම් හිතවිලි එනවා. ඒ තියේදිත් ඒ හිතවිලි කැම්බැල්ලේ ASCII මම හුස්ම ගන්නවද මැරිලාද කියලා හුස්ම ටික දැක ගන්න පුළුවන් නම් ඒ හිතවිලි හුස්මයි හිතයි දෙක අතරමැදද ඉන්නේ එහෙම නැත්නම් හුස්මයි හිතයි අතරමැදට එහා පැත්තෙන් පැත්තකට වෙලා දින්නේ කියලා බැලුවොත් පසුබිමේ තියෙන හිතවිලිද නැත්නම් හුස්මයි හිතයි අතරමැද ඇවිල්ලා කරදර කරන හිතවිලිද කියලා බැලුවොත් උංගාක් හිතවිලි අපිට කරදර කරන්න නෙවෙයි මේ හිතවිලි පිළිබඳව දුක් ගැනීම නිසා හිත වෙහෙස ගැනීම නිසා ඇති වෙන කරදරේ මිසක්කා මේ හිතවිලි 90%ක්ම අයිතිකාරයක් නැති දඩාවත යන බල්ලෝ වගේ දේවල්. ඕකත් එක්ක කටයුතු කරන්න ගත්තොත් කවදාකවත් ඉවර කරන්න බෑ. ඒක නිසා ඉතිවිලි පිළිබඳව ප්‍රශ්න තියෙන කෙනෙක් නම් හිතවිලි පොඩ්ඩක් හොයලා බලලා කියන්න මේවා හිතලා චේතනාපූර්වක ගත හිතවිලිද එහෙනම් නිකන් පාළුගේ වළම් බින්දින්නේ හිතවිලිද එහෙමනම් පාළුගේ වළම් බින්දින જાති හිතවිලි නම් ඒ හිතවිලි පවතිද්දිත් මට ආනපන බලන්න බැරිද බලන්න පුළුවන් වෙච්ච දවසේ තේරෙයි කැළමෙන්න ඕන නම් හිතවිලි දිහා බලන්න සැනසෙන්න ඕන නම් ආනාපාන දිහා බලන්න ආනාපාන දිහා බලපු ගමම නැවතුම් මාර්ගය තියෙනවා අපේ හිත කාමයට බර නිසා අපේ හිත චාරයක් නැති නිසා අපේ හිත බයලජ්‍ය නැති නිසා අපේ හිත කිඳිරි ගගාරි හිතවිලි ගැනමයි කතා කරන්නේ හිතවිලි ගැනමයි චෝදනා කරන්නේ කවදාකවත් දන්නේ නැහැ මේ හිතවිලි තියෙද්දි හොඳට සාංශුද්ධෙන් බැලුවොත් ආනපන තියෙනවා. දැකගත්ත දවසේ තේරෙයි හරියට මඩ කලයකට මඩ වතුර තියෙන කලයකට ඉංජිනේරටක් දැම්මා වගේ. අර ඉංජිනේරට ටික වෙලා කරනවා මඩ ටික ඔක්කොම උරාගෙන ඒක පල්ලයට බයි. එතකොට කලයේ උඩ පැත්තේ වතුර පිරිසිදු වෙනවා. ඒ වගේ අර හිචිවිලි ගණන් නොගෙන යන්නේ නැතුවත් ඒවා මණ්ඩි බහැලා අඩියට ගිහිල්ලා ආනපානත් එක්ක මේ හිචිවිලි පස පිටිපසෙන් කරදර කරද්දිත් ආනපානත් එක්ක ගිවිසුම ගෙනියන්න පුළුවන්. අන්න එදාට තමයි මේ යෝගාවචරයට කොඩි ගහයට උනත් භාවනා කරන්න පුළුවන්. ගෙන්ද කම්පලේ උනත් භාවනා කරන්න පුළුවන්. ඇවිදිමින් උනත් භාවනා කරන්න පුළුවන්. එයා එතකොට බලන්නේ ඔව් කරදර නැති වෙලාව හොඳයි. ඔය කරදර තිබුණයි කියලා වග බහරය ධූරේ අතහරින්නේ. අන්න එහෙම කෙනාටයි විපස්සනා යෝගාවචරය කියන්නේ එහෙම කෙනාටයි මේ ගිහි ගෙදර ඉඳගෙන උනත් අපිට ඉස්සරහට යන්න පුළුවන් කියන හැකි සංඥාව ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර කලින් කිව්ව විදිහට සමතේ හරහා ආරණ්‍යයකට ගිහිල්ලා පැවිදි වෙලා පැත්තට වෙලා කරන්න වෙනවා. ඉතින් ඒක බැරි නම් බලාපොරොත්තු සුන් කරගන්න නරකයි. මේ විශාල කර්ම රාශියක් ගෙවිලා තියෙනවා. ඒවා ගෙවෙන හැටි තමයි මේ වේදනා කියලා කියන්නේ. ඒවා ගෙවෙන හැටි තමයි මේ හිතවිලි කියන්නේ. ගෙවෙන හැටි තමයි මේ ශබ්ද කියන්නේ. ඒවා තියෙද්දි මට මගේ අරමුණ මං ගත්ත givisuma ඇවිදිනකොට වම දකුණ මිඳගෙන ඉන්නකොට මගේ ආස්වාස ප්‍රසවාසයේ කොච්චරක් ඇසුරු කරන්න පුළුවන්ද කැඩි කැඩි හරි කමන්නේ මේ හිතවිලි වේදනා සද්ද මැද ඒ බව සහතික වෙන්න වෙන්න වෙන්න යෝගාවචරයට හම්බ වෙන ඒ ආත්ම විශ්වාසය සමහරකට මේකට ක්‍රම සහ විදි කියලා කියනවා ක්‍රම සහ විදි අතින් මේ අපි අතර පුදුමාකාර ප්‍රභාවයක් තියෙනවා අපි කවදාවත් ඒක උත්සාහ කරලා නැහැ අපි කවදාකවත් මේ පැත්තට try කරලා නැහැ අවස්ථාවක් අරගෙන අපි හිතන්නේ හිතවිලි නොයන පරිසරයක් තියෙන ශබ්ද නොයන පරිසරයක් තියෙන වේදනා නිරි පරිසරයක් කියලා මේක හරියට මොහොත ළඟට ගිහිලා රැල්ල නතර වෙනකම් බලා ඉන්නවා. මොහොත දියත් කරා. කවදාකවත් උරුවක් දියත් කරන්න වෙන්නේ රැල්ල නතර වෙනකම් බලා ඉන්නවා. රැල්ල අඩු වෙලා බල දියත් කරන එකයි තියෙන්නේ. ඒ වගේ යෝගාවචරයේ අවස්ථාවාදීව අවස්ථානුරූපීව කටයුතු කරනවා නම් කර්මේශා කර්මඵලයට සෑහෙන ඉඩක් දෙන්න වෙනවා. ඒක ලෙවලා ඒක ඔය බ්‍රහ්ම වීරණ ගැන කතා කරනකොටත් සරුවචන් වහන්සේ කියලා තියෙනවා පුළුවන් තරම් මෛත්‍රිය කරන්න මෛත්‍රිය කියලා කියන්නේ අනුන්ගේ හිත සුවසලකීම. පරසත්තාන හිතානුභව ලක්කන මෙත්ත. පුළුවන් තරම් තමන්ගේ ජීවන රටාවෙන් කාටවත් හිංසාවක් නැහැ. අනුන්ට හිතසුව, අනුන්ට සැපසැලසීම. ඒක සියලු සත්ත්ව විශ්ේ පොදුවේ කරන්න ඕනේ. ඒක බැරි නම් ඒක හුඟක් කලින් මේ භාවිත මනසක් තියෙනෝනේ දුක්ඛිත සත්‍ය හරමුණු කරලා දුක්ඛිත සත්‍යයට දුකින් මිදීමට අනුකම්පාව කරන එකට කියනවා කරුණාව කියලා. දුක්ඛිත සත්‍ය දකින්නකොට කම්පාවටපත් වෙච්ච සතා දකින්නකොට කම්පාවටපත් වෙච්ච මනුෂ්‍යයා දකින්නට යන අනුකම්පාව පහළ වෙන එක ගුණයක් නෙවෙයි චිත්ත ධර්මයක්. ඉන්නේ ඒකට ක්‍රියාත්මක වෙලා මනසට ඕන දේ දෙනවා. වතුර ඉල්ලනවා වතුර ටිකක් දෙනවා. කන්න ඉල්ලනවා කන්න ටිකක් දෙනවා. දන්න දෙයක් තියෙනවා කියලා දෙනවා. ඒකට කියනවා කරුණාව කියලා. ඒක සත්ත්ව විශේෂයට අරමුණු වෙන්නේ දුකටපත් සත්ත්ව විශේෂයට විතරයි අරමුණු. සත්‍යයකට කොටසකට. ඒ කරුණාවෙන් කටයුතු කරනකොටත් ඒ පුද්ගලයා ඒ කල් නැතුව සැලසුම් කරලා නෙමෙයි අවස්ථානුරූපව එන අවශ්‍යතාවයට කටයුතු කරනවා. ඒකේ අනිත් පැත්ත තමයි දැනට සුඛිත මුදිත පත්‍යයට පත්ලා තියෙන කෙනා දැකලා එයාට සැපක් එයාට අනුකම්පාවක් ඕනේ නැහැ. අනේ හොඳයි මේ කම්මස මේ තමන්ගේ කර්මානුරූපයට සැපක් වෙලා තියෙනවා ඊර්ෂ්‍යා නොකර. එයාගේ සැපට ඊර්ෂ්‍යා නොකර අනේ ඔහොම කරපල්ලා කියලා විඳින ගතියට කියන මුදිතාව කියලා. මේ තුන බැරි නම් බුදුජානසී දීලා තියෙන උපේක්ෂාව වෙන්නේ. උපේක්ෂාව කරනකොට කියන්නේ ඒ මනුස්සයා අන්ත දුකකට වැටිලා මට මොන જાතිමත් කොට ගන්න මට කිසිම හැකියාවක් නැහැ. හොඳටම දන්නවා මේකෙන් මෙයක් කෙලවර වෙනවා කියලා. එතකොට Taman කල්පනා කරනවා කම්මස්සකෝමි කම්මදායදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපරිසරණෝ යං කම්මං කරිස්සාමිති තත් දායාසෝ භවිතාමිති කියලා අනේ මේ මිනිස්සයා කම්ම කර්මයේම බඳු කරගෙන කර්මයේම උපත්ති ස්ථාන කරගෙන කර්මයේම වස්තු කරගෙන යම් කර්මයක් කෙරුවා නම් ඒ කර්මයේ විඳෝමෙන් ඉන්නවා මට මේකට මොනවත් කරන්න දෙයක් නැහැ මේ වෙලාවේදී සැලීලා කරන්න දෙයක් නැහැ කරන්න පුළුවන් හැටි කරුණාවෙන් මෛත්‍රියෙන් මුදිතාවෙන් කරලා බැරිම තැන මේ කම්මස්ස කෝමි කම්ම දායාදෝ කර්මයේ සෝකී කොට අරගෙන ඉන්නවා කර්මයේ දායාද කරගෙන ඉන්නවා කම්ම යෝනි කර්මෙන් නිපන් එකක් කම්ම බන්දු යාළුවෙකුට ඉන්නේ කර්මයයි යං කම්මං කරිස්සාමි තත් දායාදෝ භවිෂති මේ මනුස්සයට වෙලා දුන්නේ ඒක එයා අම්මා වුණත් එයා හතුරෙක් වුණත් ඒකට හිත දාපුවාම එන උපේක්ෂාව <clears throat> ඒකට කියනවා බ්‍රහ්ම විහාර උපේක්ෂාව කියලා අන්න ඒ වාගේ උපේක්ෂාවක් භාවනාවේදී බාධා වෙනකොට <clears throat> Tamanda කරදර එනකොට කල්පනා කරන්න ඕනේ මේ මගේ කර්මානුරූප මතුවෙන එකක්. මේකට සැලිලා බෑ. අලුතෙන් කර්ම රැස් නොකර මේලාදී හිත බේර ගන්න නම් ඒ කර්ම බාධාව තියෙදි වේදනා සද්ද හිතිලි බාධා තියෙදි මට සතිය පාත්තන්න පුළුවන් නම් අරමුණේ හිත පාත්තන්න පුළුවන් නම් මේ කර්ම වලට නොසලී උපේක්ෂක වෙන්න පුළුවන් නම් එහෙනම් යෝගාවචර ඉදිරි පෙතක් තියෙනවා ඒක හරියට උපමාවක් විදිහට කියනවනම් විශාල සෙනඟක් ඉන්න පාරක කෙනෙක් හිතනවා මේ සෙනඟත් එක්ක යන්න බෑ කියලා එයා සෙනඟ ඉවරනකම් බලනවා. ඒ උදේ ඉඳලා හැන්ද වෙනකම් ඒ සෙනඟ පාරේ. කවදාකවත් ගමනක් යන්න බෑ. ඒ වුණාට තව කෙනෙක් හිතනවා සෙනඟ හිටියකම අඩියක් දෙකක් තිබ්බ හැකිනේ. ගිහිල්ලා අඩියක් බලනකොට අඩියක් දෙකක් තිබ්බයි. ඒ අඩියක් දෙකක් තියෙනවා තව අඩියක් දෙකක් තිබ්බයි. තව අඩියක් දෙකක් තියෙනවා තව අඩියක් දෙකක් තිබ්බයි. ඒකට සෙනඟ පිරිච්ච පාරේ තමන් ඉස්සරහට මිනිස්සුනවා, මේ පැත්තට මිනිස්සුනවා, මේ පැත්තට මිනිස්සුනවා, තමන් යන දිහාට යන මිනිස්සු ඉන්නවා යන්න පුළුවන්. අනේ ඒ ගමනේදී සෙනගනති පාරක තමයි මේකෙන් යන්න බෑ. ඒ ගමන තමයි විපස්සනාදී සිද්ධ වෙන්නේ. මොල් පිටකොටුවේ හොඳටම මිනිස්සු වැඩි වෙච්ච වෙලාවේ අර ඇඟ පුරාම කරවල ගඳ ගහගෙන නාටම්බිලා යන්නේ අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් කිව්වම හැප්පුණොත් තාණ්ඩ වෙන දවස් හතක්. ඌ අයින් අයින් කියන යනවා. මොකක්ද නැති වෙනවා. පැත්තකටලා හිටියොත් එහෙම ඔක්කොම අයින්ගල ට්‍රැෆික් ජෑම් වෙවිල්ලා පැරඩ් එකක් ඇවිල්ලා මාව ගෙනියන්න කියලා කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම හම්බුවේ අපි රජ කුලේ නම් අපි නාටාමි කුලේ. නාටාමි කුලේ නම් අපිට තියෙන්නේ පාර දෙනක ඉන්නවා ඒ මිනිසුන්ටත් පාර අයිති. අපිට තියෙන අයින් කරන අයින් කරන යන්නේකයි තියෙන්නේ. සමහර වෙලාවට ගියාට පස්සේ නාටාමිලා දන්නවා. ඒ කරෝල ගඳ තියෙන කුට්ටියක් ඇඟේ ගෑවුනොත් මොන මිනිහකත් ඉන්නේ නැහැ ළඟ. ඒ නිසා අනුකම්පාවට අයින් අයින් කියන්නේ. නැත්තම් හප්පගෙන යනවා. මේ වගේ හැප්පෙන්න පටන් අරගත්තාම මේ සතිය කඩාගෙන යන්න පටන් අරගත්තොත් ඔය මොන කෙලෙසයකටවත් ඒ කෙලෙස් නිකන් ෆුක් කාලා පිපරෙනවා සරුවචනන්සේ සඳහන් කළ තියෙනවා මහණෙනි උඹලගේ මේ ධර්ම ටික කෙලින් කරගත්තොත් මේ හිමාල පර්වතේ පලන්න පුළුවන් ඔය කුණු අවිද්‍යාව ගැන කොමන කතාවද අවිද්‍යාව කියලා කියන්නේ හිතේ තියෙන හුබස් බයක් විතරයි කතණ්ණාව කියන්නේ හිතේ තියෙන හුබස් බයක් විතරයි ආයුධ ටික ලැහැත්ති කරපන් සතිය තියාගනි සමාධිය තියාගනි වීර්යය තියාගනි තියාගෙන බහැපම් පල්ලෙහාට බුදුහාමුදුර ගැන විශ්වාස කළා දෙපැත්තට කපලා යනවා. හිතා ගන්න බෑ ඇඟේ වදින මොකක්වත් බෑ. ඔය <clears throat> ඉස්සර ගම්පල පහු කරලා නුරේල්ට යන්න ගියාම මීදුම් බාලා. සම්බඩ පාස් යන්න බෑ. ඉතින් මේ පල්ලෙහා පැත්තේ මිනිස්සු ගියාම මීදුම් වෙනකන් කාර් කරන තරකන් බලන්නේ. කවදාකවත් නතර වෙන්නේ. මීදුමේ කෙලවරකුත් නැහැ. යන්න පටන් අරගත්තොත් ප්‍රශ්නයක් නැහැ. අඩි 4ක් 5ක් යන්න පුළුවන්. ෆ්ලොග් ලයිට් ෆොග් ලයිට් එක දාගත්තා ඔය යනවා. උඩ එන මිනිහත් ළඟට එනකම් පේන්නේ නැහැ. ඉතින් උඩරට මේ ඩ්‍රයිවර් කරන්නේ මීදුම් බෑවයි කියලා බලාගෙන ඉන්නේ හැමදාම දන්නව රම්බොට පාසෙක මීදුම තියෙනවා කියලා බුලුවන් <coughs> අඩිය දෙක යනවා අන්තිමට වන්නකොට නෝරෙල් ගියාට පස්සේ දන්නේ මීදුපත් ඉවරයි ගමන වෙලා තියෙනවා හැබැයි මීදුම් නැති පාරක තරම් වේගෙන් යන්න බෑ මීදුම් කොච්චර ගන්න බහලව තිබුණත් හැප්පෙන දෙයක්වත් නැහැ මීදුම් මැදට ගිහිල්ලා අතගාලා බලන්න මේව අයින් කරන්න අල්ලන්න දෙයක් නැහැ ඒ වගේ මේ කර්මය ඒ වගේ මේ මේ කෙලෙස් අවිද්‍යාව වේවා එහෙම නැත්නම් මේ තෘෂ්ණා වේවා මෙව පිළිබඳව ඒ ඒ ආකාරයට ජීවත් වෙන දැනති ඒ ආකාරයට ක්‍රම නැති එකන පුදුමාකාර හොඹස් බයක් ඇති කරන කවදා මම මේ කරපු කර්ම ගෙවන්නද කවදානම් මගේ පැත්ත හොඳ පැත්තට සද්දා සද්ධාර්මයේ පැත්තට ගන්නද කියලා නිකට allele තියාන චරිචුතු ගාන ජීවිත යෝග ජීවිත නෙමෙයි යෝග ජීවිත නම් මෙච්චර මේ ලෝකයේ 99.99කටත් වැඩිය සතු මරද්දි හොරකම් කරද්දි කාමීත්‍යාචාරය කරද්දි බොරු කේලම් හිස් වචන පරස වචන කියද්දි මත්පැත් බොද්ධි වැරදි ජීවන රටාව කරද්දි අපිට හිතුණනේ මේක වැරදි කියලා. අපි හිතුණනේ මේ සුළු පිටසට එන්න ඕනේ කියලා මේක සෙල්ලමක්ද? මොකද මේ අම්මා අම්මා කියලාද අපි ආවේ? තාත්තා කියලාද මේ ආවේ? ගුරුවරයෙක් කියලාද මේ ආවේ නැහැ. මේක තමයි අමාරුම කෑ. මේක ආවට පස්සේ කොඩිය අතට අරගන්න ඕනේ වනවන එකයි තියෙන්නේ. හැකි හැකි සංඥාවෙන් ශක්තිය සද්ධාවාදී විශේෂයෙන්ම සතිය ආදී ධර්ම ටික අරගත්තට පස්සේ ඒ තතතත විහරන්තං තතසය උපනිෂති උඹට යන්න ඕන දැන් උඹයයි ඒකේ මන් දකින ඒ ඒ ගමන පෙර නිමිත්ත තමයි ඒ ආකාර වූ හැකි සංඥාව ඇති කල්යාණ මිත්‍ය දැකපු දවසේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි ඒ කල්යන මිත්‍යා දකින්නකම් අයියෝ අපිට කොහෙද ඌව කරන්න පුළුවන් එන අපිට මෛත්‍රී බුද්ධ සාසනයවත් කරගන්න හම්බෙයිද නැහැ මේක මොන්ටිසෝරි පන්ති ඒකේ පළවෙනි පන්ති ඊට පස්සේ බුද්ධාන්තර කල්ප කීයක් යන්නේ නැහැ කික අරක නැති පැත්ත බැරි පැත්ත කණවැන්දුම් පැත්ත කල්පනා කරගෙන මම නම් කියන්නේ එහෙම එකෙක් නොදකින් නොපතන් නොදොවකින් කිය මට දකින්නවත් නොලැබේ මට මට ඕන කළ දෙන්නේ මට හැකි මම පුළුවන් බෙල්ල කල්ලියත් මං යනවා ඒව එකක් බොරුවක් කියනවත් වැරද්දක් කළොත් මට තරහ යනවා. ඌගේ ඌගේ ශක්තිය යන වැඩ කරනවා. එහෙම නැතුව කොහෙද මේ බුද්ධ ශාසනය කියන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සරහට යන කාලේ ගුරුවරු හිටියේත් නෑ, දීවපස දායකයෝ හිටියේත් නෑ, භාවනා මධ්‍යස්ථාන තිබුණෙත් නෑ, මෙහෙම උපදෙස් තිබුණෙත් නෑ. උන්වහන්සේ ඒකෙදී කිං සච්ච ගවේෂි කිං කුසල ගවේෂි කියලා බැස්සේ රජසැප පැත්තක දාන. හිඟා කාලා. ඒකල සියලු සැප ලැබලා උඹලට ඔච්චර දඟලන දෙයක් නෑ මම මධ්‍යම ප්‍රතිපදාව පෙන්නලා තියෙනවා මම අන්ත දුක් විඳා ඉව කරන්න යන්න එපා. ඒ දුෂ්කරාසන ඕන්නේ දුෂ්කරාසන දෙපැත්තකට දාලා මැද්දට බලන්න. අන්නේකදී ඒ හැකි සංඥාවල් එහෙම නැත්නම් ඒ ධර්ම ටික පෙළ ගැහිලා එනකොට ඒ බුරුම පඬිස්වාංශ කියනවා උඹම තමයි ඉස්සල්ලාම දැනගෙන දැන් පාර හරි කියලා. ඒකට බුදුන් ඇවිල්ලා කියන්නේත් නැහැ. අල්ලපු ගෙදර මිනිහ ඇවිල්ලා කියන්නේත් නැහැ. නිකාය නායක හමුරෝ කියන්නේත් නැහැ. ඔබට තියෙනවා දැන් කල්යාණ මිත්‍රය හම්බුණා. දැන් ධර්මයේ තේරුණා. දැන් ඔබට සීලේ තියෙන වටිනාකම තේරෙනවා. ඊට පස්සේ ඕක ටික ටික ටික ටික දිනු කරපන්. තත තත විහරන්තං තත සාය උපනිෂද්. ඔබට රජෙක් වෙන්න ඕන රජෙක් වගේ හැසිරියා. එතකොට රජෙක් වෙනවා. ඔබ බෑ කියලා හිතුවොත් කවදාකවත් බෑ. ඒ නිසා මේ තථාගත ධර්මයේ හැම වෙලාවෙම කෙනෙක් වීර්යවන්ත කරනවා මිසක්කා මන් දොත්හයි කරවන්නේ. විදිවන්තස අයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. පඤ්ඤාවන්තස අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස. මේ ෂට ප්‍රඥාව තියෙන මිනිහට මේ ධර්මයේ තියෙන්නේ. තමන් ළඟ තීර ටික ඔප්නංග වලා ප්‍රඥාවන්තයෙකු ගියාට පස්සේ ඉබේම ප්‍රඥාවන්තයන් හරහා ඒ ධර්මයේ තියෙන ඕපනයික කියලා ගතියක් උපනයනය කරනවා. තල්ලු කරගෙන තල්ලු කරන තල්ලු කරන මුහුදට වැටිච්ච මලකුණක් රැල්ලෙන් ගහලා ගහලා ගහලා ගහලා ගහලා මොහොත කවදා හරි උරට ගෙනත් දාලා තමයි නැත කරන්නේ. කල්මහේ පරමත් එච්චරයි. බෙලි කට්ටෙක් පරමත් එච්චරයි. ඕක ගෙනල්ලා දානවා. ඒ වගේ තමයි මේ ධර්ම වේගය දැනෙන්නේ නැහැ. ඒක රැල්ලක මෙච්චර වේගයක් තියෙන නමුත් කවදාකවත් මහමෝදේ මලගුණ තියෙන්න දෙන්නේ. ඒ වගේ මේ භාවනා කරන මනුස්සයගේ හිතේ කෙලෙසකට ඉන්න දෙන්නේ නැහැ. කෙලෙස් තියෙනවා දැනගෙන තල්ලු කරන තල්ලු කරන යනවා. ඒ ඒ ඕපන ඕපනයික ගතිය විස්තර වෙන ප්‍රථම ධර්ම න්‍යාය තමයි මේ කම්මසගතා ඥාන සම්මාදිටිය. ඒ හරහා මේ කාමයා කපනවා කියන එක කාලානුරූප වැඩක්. හැබැයි මෙතෙක් ගෙනාපු කාම ඒවට කියන්නේ කාම මෝහ පටල කියලා. කිලෝරක් නැති මෝහ පටල අපි ළඟ තියෙනවා. මේ සියලු මෝහ පටල එක චිත්තක්ෂණයක සතියෙන් කපතයි. එක චිත්තක්ෂණයක සතියෙන් කපතයි. අපිට තියෙන ඒ චිත්තක්ෂණේ 2 3 4 කරනකොට ඒ Java හරහා නූපන්න කුසල් නූපදවල උපන් කුසල් නැති කරවල අපිට කවදාක හිතා ගන්න බැරි තරම් හීනකින් හිතා ගන්න බැරි අධි කුසල් වැදගත් කල්යාණ මිත්‍රෝ ගැඹුරු ධර්ම අනන්තවත් ඉදිරිපත් වෙනවා ඊට පස්සේ මේ ලැබිච්ච ටික අරසා කරගන්නවනම් ඒ පෙත සකස් වෙලා එන එක මුග දෙනෙක් හිටනවා බුදුහාමුදුරුවෝ ඉස්සරහ පිට සවැත් නුර ජේතවනාරාමයේ ඉඳ තිබ්බනම් අපිට ස්කෝලර්ෂිප් එකක් හම්බුනා වගේ යන්න තිබ්බා නිවනට කියලා. ඒ හිටියත් මේ තැටමිල්ල තටමන්න ඕනේ. බුදුහාමුදුර අපේ වැඩේ කරලා දෙන්නේ නැහැ. අවුරුදු 2600ක් පස්සේ ඉඳලා මේ Nissan වනේ හිටියත් ඒකමයි මට ධර්ම ටික පෙළ ගැස්සුවා ගත්තා. නිබ්බේද ප්‍රතිපදා පෙළ ගැස්සුවා. ඒ නිසා මේ කාමයේ පිළිබඳව මතුවෙන ප්‍රශ්නවලදී පසුබාන ගතිය නෙවෙයි ඕන කරලා තියෙන්නේ කාමයේ මුල මැදාක දැනගන්න ඕන. මෙයා මේ ඉද එයාට අnder දුන්නොත් මෙයා නොමකට යොමු කරනවා. මෙයා ඒ නිසා මම දැනගෙන කීකරු කරගෙන නාසනෝ දාගෙන කරත් බැඳගත්තු ගුණා වගේ කාමයේ ගත්තොත් පුදුම ජවයක් තියෙනවා කාමේ. නිවන් දක්වාම ගෙනියන ජවයක්. ඒක නිසා ඒකට සංවේගය කියලා කියන්නේ. ඒ සංවේගයයි කලකිරීමයි කියන්නේ දෙකක්. කලකිරීම බොහොම නාස්තික ධර්මයක්. සංවේගය කියලා කියන්නේ ඒකේ වේගය ගන්න ඕනේ. මම මෙතෙකල් ප්‍රයෝගශීලීව කාමයේ හැසිරුණා. දැන් විඳවනවා. මම ඉස්සරහට කාමයේ ආධිනව දැනගෙන තවදුරටත් කාමයට දාසකම් කරන්නේ බැලකම් කරන්නේ මම කාමී මුලමදාග දැනගෙන කීකරු කරගන්නවා කියන අදිස්ථානය ආවොත් විතරයි ධර්මයේ ගැඹුරු පැත්ත කල්යාණ මිත්‍රන්ගේ ඇසුර තමයි ලැබෙන්නේ නිසා ඒ ධර්මයට අනුග්‍රහ කරලා ඒ ධර්මයේ ඉදිරියට ගෙන යන්න හැම කෙනෙකුටම අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිට දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා